කාලයක් එකට ගත කරන්න බලාපොරොත්තු වෙන ධර්ම සාකච්ඡාව සඳහා ඒ සඳහා බලාපොරොත්තු වෙන්නේ මුලින්ම යෝගාචර විවස්ථාව නැත්නම් විවස්ථාමාලාව මතක් කර ගැනීමයි ඊට පස්සේ වාරේ පැමිණිච්ච ධම්මපද ගාතාවක් අනුවයි අපි සාකච්ඡාවට මුල පුරන්නේ මේ සාකච්ඡාවේදී විස්තරයේදී සභාවේ අනුමැතිය වැඩි කැමැත්ත වැඩි විෘත් ධර්ම සාකච්ඡාව බවට පත් කරගන්න පුළුවන්. අදත් අපි ඒ කාලසටහනමයි ක්‍රියාවත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේක අපි කාලේ ගත විවස්ථා සීපත් කර ගැනීමටයි අනිත් දවසේ අපි යෝගාචර දිනචරියා ඉදිරිපත් කර ගන්නවා කියන සීපත් කිරීම සමගම අපි ධම්මපද ගාථාවකට අහුම් කන් දෙන්න බලාපොරොත්තු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස 24 වෙනි තණ්හා වර්ගය එහි 12 වෙනි ගාථාව. ඊතා දැඩි වූ බැඳුම වහන් දෑගේ පිළිවිසීමක් අරබ සවත් නුවර දෙවුරම නතං දල්හං බන්ධන මාහුදීරා යදාය සංදාරුජං පබ්බජං ච සාරත්තරත්තා මනිකුණ්ඩලේසු පුත්තේසු ධාරේසු චයා අපේකාති අන්වය යදා යතං යං ආයතං ආයතං නාරුජං වබ්බජං යංච තං ධීරා දල්හං වන්දන මාහෝ බන්දනං ආහෝ බන්දනං න ආහෝ මනි කුණ්ඩලේසු සාරත්ථ රත්තා කුත්තේසු ධාරේසු ච යා අපේඛා බන්දනං ආහෝ වාචය යකඩ දෙව තන රැහන් බැඳුම දැඩි නොවේ දැඩි බැඳුම දැඩි බැඳුම ධනය හා අඹදරුවන් කෙරෙහි ඇති ආශාවමය. ඒ අර්ථ යකඩෙන් කරන ලද දැවයෙන් කරන ලද බබුස් තනයෙන් කරන ලද එවත් යකඩ කෝරු වලින් හෝ දම්වැල් වලින් කරන ලද දඬු කඳින් හෝ බබුස් තන ආදී අඹරා රැහෙනින් කරන ලද යම් බැම්මක් වේද එය නුවණැත්තෝ දැඩි වූ බැඳුම් යයි නොකියත් එවත් යකඩින් කරන ලද බැඳුම්ද දැවයෙන් කරන ලද බැඳුම්ද තනාදී අඹරා රැහැනින් කරන ලද බැඳුම්ද කපා තිඳ දැමිය හැකි බැවින් නුවණැතියෝ ඒ කිසිවක් දැඩි වූද තර වූද බැමියයි නොපවසත් මිනි කඬුල්හි ඊතා දැඩි ඇල්මෙක් වේද දරුවන් කෙරෙහිද අඹුවන් කෙරෙහිද යම් බලාපොරොත්තුවක් වේද මිනිකොඳන්හි අමුදරුවන් කෙරෙහි බලාපොරොත්තු සහිත බැම්මම නුවණැත්තෝ දැඩි බැමියයි කියති. කඩු ආදී අවියකින් නොකැපිය හැකි නොසිඳිය හැකි බැවිනි. ආයතන්නම් යකඩ ආදී ලෝහය. යකඩ කෝරු එවත් යකඩ දම්වැල් වලින් යන මෙයින් කරන ලද බැඳුමිය දාරු ජංනම් දී දඬියෙන් කරන ලද බැඳුමිය බබ්බ ජංනම් බබුස් තන ආදී තනදෑය ඒ ඒ තනාඹරා රහ ඒ ඒ තනදෑ අඹරා රහණින් කරන ලද බැඳුමිය දල්හං බන්ධනං න ආහෝ නම් දැඩි බැඳුම් යයි නොකියති යකඩ දැව තන ආදී දැයෙන් කරන ලද බැඳුම් කැපිය හැකි සිඳිය හැකි බැවින් ඒ කිසිවක් දල බැඳුම් ඒ කිසිවක් දල බැඳුම් නොවේ මණි කුණ්ඩලේසු නම් මිනි කොඬල් හිය මණික් වලින් හා රණින් නිම වූ කොඬල් අබරණ ආදී අගනා වස්තු විසයෙහිය සාරත් රත්තානම් ඊතා දැඩිව ඇලීමය ආශාවෙන් තරව බැඳීමිය පුත්තේසු ධාරේසු අපේකා නම් පුත්තේසු ධාරේසු අපේකා නම් දරුවන් කෙරෙහි හා අඹුවන් කෙරෙහි ඇති බලාපොරොත්තුය ඒ තණ්හාව සිඳලිය නොහැකිය සිඳීමට අවියක්ද නැත. එහෙයින් ඒ තණ්හාවම දැඩි බැඳුමිය. සයනස් මේක තව ගාථා තියෙනවා. ඒ එක ගාතාවක් තියෙනවා. ඒක අතර මිනිදාන. එහි නිදානය සීර බැම්මේ දුක් විඳි පිරිස වහන්දෑගේ පිළිවිසීමත් සවැත් නුවර කොසල් මහරජතුමාගේ රජයේ විනිසකරුවන් විසින් දඬුවම් පමුණුවන ලද වරදකරුවන්ගෙන ගොස් ගෙන ගොස් තබන සිරකයක් සිරකරුවන්ගෙන් පිරී පවත්නේය. ඔවුහු නොයෙක් ගැහැට විඳිමින් එහි බඳිනු ලැබ සිටිති. එක් දවසක පිටිසර පෙදෙස වහන්දෑ බුදුරදුන් දැකීම් වැඳීම් සඳහා දෙවුරම් වෙහෙරට වැඩියාහ. එදා රෑ දෙවුරම් වෙහෙර වැඩ සිටියේ වහන්දෑ පසුදා පසුදා සවැත් නුවර පිඬු පිණිස වැඩ සිරගේ පෙදෙසට පැමිණියාහ. සිරගේ අසරදී නිලකරුවන් විසින් පිඬු පිඬු පිළිගෙන වඩින අතර සිරගේ බැඳී සිරකරුවන් විඳින ගැහැට දැක දුම්නස් වූහ. විහෙරට වැඩ දන්වලඳා විවේක ඇති වේලෙහි බුදුරජාණන් වහන්සේට මෙසේ පැවසූහ බුදුරජාණන් වහන්ස අපි අද සවැත් නුවර පිඬුපිණිස ගියමු සීරගය අසරින් යන අතර එහි නිලකරුවෝ අපට පිඬු පිඬු පිදුහ සීරගය බැඳි සීරකරුවන් විඳින ගැහැට දැක අපි දුම්නස් වීමු බුදුරජාණන් වහන්සේ මේ බැඳුමට වඩා දැඩි බැඳුම් ඇද්ද මහණෙනි මේ කුමන බැඳුම්ද මේ දල බැඳුම් නොවේති. දල බැඳුම් මොනවාද? යකඩින් කරන ලද දැවයෙන් කරන ලද යකඩින් කරන ලද දැවයෙන් කරන ලද තන රෑණින් කරන ලද බැඳුම් සිඳලිය හැකිය. එහෙයින් ඒවා දල බැඳුම් නොවේති. රන් විනි ආදී ධන විසයෙහිද අමුදරුවන් කෙරෙහිද ඇති ආශාවම දල බැඳුම් යයි වදාළේය. ඒ නිමිති කොට ඒ නිමිති කොට යකඩින් කරන ලද දැවයෙන් කරන ලද තන රෑනෙන් කරන ලද යම් බැම්මක් වේද මේ බැමි එවත් මේ බැමි අවියෙන් සිඳලිය හැකි බැවින් නුවණැතියන් දැඩි බඳුමියයි නොකියන බවද මිනික් මිනි කොණ්ඩෝලෙහි ඊතා දැඩි ඇල්මෙක් වේද දරුවන් කෙරෙහිද අඹුවන් කෙරෙහිද යම් බලාපොරොත්තුවක් වේද මේ බැඳුම කඩු ආදී අවියකින් කැපීම් සිඳීම නොකොට හැකි බැවින් නුවණැත්තන් දැඩි වූ බැඳුමියයි කියන බවද පහත් බවට ගෙන යන්නා වූ ලීල්ලු නොමුදාලිය හැකි වූ මේ බැඳුම තණ්හා බැම්ම නුවණ නැමැති කඩුවෙන් කපා සිඳ දමා කාමයයි බලාපොරොත්තු රහිත අය පැවිදි වන බවද පවසා මේ දැක්වූ 12 13 දෙකේ වදාළසේක මට මතක අපි අහන කනෝ ධර්ම දේශනාවකටත් ඕක අපි ඇහුවා ඒක සෑහෙන විස්තරයක් ඉදිරිපත් වුණා මම හිතන්නේ දැන් මාස දෙකකට විතර ඉස්සෙල්ලා වගේ. ඒකේ ඔපේ මේ ලු බල්මට මේ ලෝකයානන් දකින්නේ ඇත්තට මේ වගේ දැඩි රැහෙන් බන්ධන තමයි බන්ධන විදියට නමුත් බුද්ධ ඥානස බාන්නේ අර මානසික බන්ධනයයි හිතින් අල්ල ගන්න බැඳිල්ලයි ඒක ඉතින් ඇත්තට පේන්නේ නැහැ. නමුත් ඒ සම්මස්ලේනහර කාගෙන යන බැඳීමක් තියෙන ඔය මාතා පුත්තික ස්නේහය කියන එක. අවබෝධට කැක්කුම තිනෝ ඥාතින් කිරේ ඇති බන්ධන ඒ නිසා ගිහි ගිය අතහැර යාම අභිනිෂ්ක්‍මණය විස්තර කරනට විස්තර කරන්නේ අප්පං වා භෝගකණ්ඩම් පහය මහන්තං වා භෝගකණ්ඩම් පහය අප්පං වා ඥාති පරිවට්ටම් පහය මහන්තං වා ඥාති පරිවට්ටම් පහය ඥාතීන් සහ භෝගයන් කෙරෙහිවත් තියෙන බැඳීම තමයි මේ කද බලම බැම්ම කියලා කියන්නේ ඒක අතහැරීම ඇත්තටම මේ කාය විවේක වශයෙන් සිද්ධ වෙනවා අබිනිෂ්ක්‍මණයේදී. ඒ නිසා මනසේක ජීවිතයක් ගත්තාම බුදුජානනාංශයේ සාරාණීය ස්ථාන තුනක් සඳහන් කරනවා. එකක් තමයි මේ පැවිද්ද. ඊගියතරලා පැවිදි වුණොත් ඒ පුද්ගලයාගේ ඒ ස්ථානයේ පැවිදිමට හේතු වෙච්ච තැන මේ මුළු ජීවිතේම අමරණීය ස්ථානයක් බවට පත් වෙනවා කියන්නේ. දෙක තමයි සෝවන් වෙච්ච ස්ථානය අතර තුන්වෙනි එක තමයි රහත් වෙච්ච ස්ථානේ. ඉතින් ඒ අනුව මේ ඊගේ අතහැර යාම කියන එක නිකන් මේ පැවිදි ජීවිතයේ උප්පත්තිය වාගේ. අනේ ඒකදී අතහරින දේවල් වල පෙන්වන්නේ ඉස්ලාම ඥාතින් සහ වස්තු. ඒකෙම තව ඇතුළට ගියොත් බලන්න පුළුවන් ඥාතින් සහ වස්තු පිළිබඳ බැඳීම තණ්හා බන්ධනයක් ආශාවෙන් තියාගන්නේ අර වද බන්ධන සඳහා මේ හිතේ යම්කිසි මේ චක් මේ මේක චෛතසික පහළ වෙනවා එතන ද්වේෂය පහළ වෙන්නේ. ඒ ද්වේෂය නිසා තණ්හාව ආදරය කරන වස්තුන් කෙරේ පහළ වෙනවා. වද බන්ධන කෙරේ ද්වේෂය පහළම මේ දෙකම කෙලෙස් දෙකෙන්ම සංසාරයට බැඳෙනවා. ඉතින් මේ දෙකෙන් තණ්හා බන්ධනය තමයි ද්වේෂ බන්ධනයට වැඩිය කියලා සාසනේ බාරගන්නේ. ඕක මේ ඕනතරම් තිග්‍රට ගැඹුරට දාර්ශනික වශයෙන් සාකච්ඡා කරන්න පුළුවන්. ඉතින් මේ ද්වේෂයත් කරන හානිය, ද්වේෂයත් කරන විලෝපන, ද්වේෂයත් කරන රෝගකාරක ස්වරූපේ පුංචි නන්නේ. රෝගේ පුදුමාකාර ද්වේෂය අපිට මේ එතන එතන එතන වද දෙනවා. නමුත් සර්වඥාන්සේ දුකට හේතුව දක්වනකොට ද්වේෂය දක්වලා නැහැ. තණ්හාව විතරයි දක්වලා තියෙන්නේ. තණ්හාව මේ සමුදේ සත්‍ය වශයෙන් පෙන්නනවා. තණ්හාවට ලොකු මේක වශයෙන් තණ්හාව කියලා ඒක ඇතුලේ තමයි ද්වේෂය, මෝහය, පීතිසියාව, මක්ක බලාස ආදී වශයෙන් අනිත්‍යයිසික සේරම දක්වන්නේ. ඉතින් යනවා බලනකොට මේ බුදු නුවණක් තමයි මේ කෙලෙස් අතර ප්‍රධානම ක්ලේශය තණ්හාව බව පෙන්වන්නේ. ඉතින් ඒකේ තියෙන භයානකම තමයි ඒක මිනිස්සු කැමැත්තෙන් බාර ගන්න. තණ්හාව කියලා කියන්නේ ඒ තරහ ඇති බැඳීම ආසාව. ඉතින් ඒක මේ සම්මත කරගන්න. ඉතින් දෙමාපියන්ට, දරුවන්ට, වස්තුවට, දෙනින් යාම මේ සහෝදර බම්ම, රටට ඇති ආදරේ වගේ දේවල් මේ බොහොම සભ્ય ඇත්තටම සාධාරණ ලෝකයක තියෙන මේ බැඳුම්. නමුත් මේ නිසා අපි නොදැනුවත්වම ඊගාව භවයට බැඳෙනවා, සංසාරයට බැඳෙනවා, මරණයටපත් වෙනවා, ජරාවටපත් වෙනවා, නැවත උප්පත්ති ඇති වෙනවා කියලා පිළිගන්නවයි කියන එක ඉතින් අර අර සහෝදර බැම්මට කැමති කෙනාට ඉතාම අමාරු තේරුම් ගන්න. ඕකයි ධර්මයේ ගැඹුරු කියන්නේ. වෙන මොකක්වත් නෑ ආතන. බුදුපුතාන්ට හැමදාම හැන්දාට කියම මොනෝ ටික තමයි කියන්නේ. මේ ධර්මයේ ගැඹුරු බව තියෙන්නේ මෙතෙක්ල් පුහුණු කළේම ඥාතීන් බැඳි බැම්ම සබ්බයයි හොඳයි. වස්තුව තමයි සාධාරණ හොයාගත්ත වස්තුවට තමන් බැඳීම කළ යුත්තක්. ආරක්ෂා කිරීම කරන්න ඕන. ආන්න ওই දෙක තමයි අපි මේ විෂයන් වශයෙන්, සભ્યත්වයේ වශයෙන්, ආගම වශයෙන්, සදාචාරය වශයෙන් පුරුදු කරේ. ආගම අනිත් පැත්ත කියනවා. මේ බුද්ධ ධර්මයේ අනිත් පැත්ත කියනවා. බුද්ධ ධර්ම කියන ඔතනින් තමයි උඹ මේ කරත්තේ මැටි පාගන කොනා මේ කණුවට බැඳුනා වාගේ බැඳිලා තියෙන්නේ ඔන්න ඔය කියන ස්නේහයට තමයි. ඒ තාක්කල් උඹ මැටි පාගෙන ගොනේකට කඹුරට ගොනේකට දෙවෙනි නෑ. ඉතින් ඒ නිසා අර මේ ඥාතින් කෙරේ ඇති බැම්ම වස්තුන් කෙරේ ඇති බැම්ම තර්ජනයට ලක් කරනවා. අභියෝගයට ලක් කරනවා. ඒක තමයි අබිනිෂ්ක්‍මණය කියලා කියන්නේ. ඉතින් ඒක මිනිස්සු ඉන්නම වහකනවා වගේ වැඩක්. ඒක නිකන් මේ පවතින සදාචාරයේ විරුද්ධ යාමක් කියලා වැඩක්. ඉතින් ඒකම ශාසනය සඳහන් වෙලා තියෙනවා. ඇත්ත තමයි. මේ යෝගාවචරය ගමන ගඟ දිග පහළට ගන්න ගල්මක් නෙවෙයි ගඟ දිග ඉහළට යන යාමක්. ප්‍රතිශෝත ගාමී වැඩපිළිවෙලක්. ඉතින් එහෙම යෝගාවචරය තේරුම් අරගන්න ඕනේ අපේ ජීවිතේ වැද්දගත්ම මේ සම්දිස්ථාන එහෙම නැත්නම් ශ්‍රද්ධාව විතාවත්ම කැපී පෙනෙන තැන තමයි මෙන්න මේ පළවෙනි වශයෙන්ම తాවකාලිකව හෝ ස්ථිරව හෝ මේ ඥාති පරිවර්තන නිසා භෝග පරිවර්තයෙන් අතහැරීම. ඊට පස්සේ මේ පුංචි දේවල් වලට අඬන්න එපා. ඊට පස්සේ පුංචි දේවල් තරන්නකොට තමයි අර කිඹුලා කන ඉවසන්න පුළුවන් කොහිල කට වෙනකොට ඉවසන්න බෑ කියන කතාව තමයි කියන්නේ. අච්චර කුණු කන්දලයක් දමල ඇවිල්ලා මේකට ආවට පස්සේ ආයේ මොකද්ද වල්ලාගෙන ආයේ එක්කෝ ධර්මයේ කියයි එක්කෝ විනය කියයි එක්කෝ අනුන් කියයි එක්කෝ තමන් කියයි පුදුමාකාර ඒකීකට මතක් කරන්න ඕනේ මුල පිපිච්ච මල් වාගේ ඔය තිසල තනි තනිව කවුරුවගේ සහයෝගය නැතුව තම තමන් විසින් කී කී අතාරපැත්තෝ ඉතින් මේ දැන් ඇවිල්ලා මේ මොනවද කතා කරන්නේ? මේවා නැතුව බෑ මේවා එනවමයි. එනකොට හොඳට මතක තියාගන්න අච්චරක් අතහැරුව අපට මේන දේට ජීවුද්දීන් කටයුතු කරනවා මිසක දැඩි හැඟුම්overline දැඩි කෝපකාරීව ගත කෙරුවොත් අර ඊගේ අතහැරපු ඇත්තොයි අත නැහැරපු ඇත්ත වෙනසක් නැතුව යනවා. ඊගැති පහළ වෙනවා. ඉතින් ඒ නිසා මතක තියාගන්න අමාරුම ගලවන්න අමාරුම ක්ලේශය තණ්හාව. ද්වේෂයට තමයි ලෝකෙ වෙදකම් කරන්නේ. ලෝකේ තියෙන ආයුර්වේදයේ සම්පූර්ණම වෙදකම් කරන්නේ ද්වේෂයට. මානසික රෝගය කියලා සම්පූර්ණ කතා කරන්නේ ද්වේෂය. යාබාද මේ ව්‍යාපාද ওই දෙක බොහොම ළමාන වචන දෙයක්. අභ්‍යාපච්ච පරමතාය කියලා තමයි අපි හන්දාට ගිලම් පටවලා ගන්න. අභ්‍යාපච්ච කියලා කියන්නේ ලෙඩ රෝග නැතිවීම. ලෙඩ රෝග නැතිවෙන්න නම් ද්වේෂය නැති වෙන්න ඕන. ද්වේෂය තියෙන තාකල් මොකකින් හරි ධාතු කෝප ඇති වෙනවා. ධාතු ක්ෂෝභ ධාතු කෝප කෝප කියන එකත් ද්වේෂයටම ඇති වචනය. ඒක නිසා සරුවච්චන් වහන්සේට තියෙන රෝගාවල් 12ක් තිබිලාදී. සරුවච්චන්ට ජීකක් වගේ තියෙනවා. කොන්දේ ආයෙත් තිබිලා තියෙනවා. ඒ වගේ තියෙන්නේ ඒත් ඒ පරණ කරපු මේ ඒ කෝප අවස්ථාවල් වල මේ මේ ආත්ම පරිතන් දීලා තියෙනවා. ඉතින් අපි ඒ නිසා කෙනෙක් ලෙඩ වුණා කියලා ලැජ්ජා වෙන කරද ඉස්සර ඇත්තටම ලෙඩ වෙනවා කියන ලැජ්ජාවට කාරණා. මොකද හේතුව දියන්හන්සේගේ තාපයක්. මෙවුන්කාර දෙයනතිගේ සාපයක් ඉතින් එයා අතපල්ලෙන් වැඩිච්ච මිනිහෙක්. නිසා ලෙඩ්ඩු ගැට තලකුවේම පහත් කරලා මේ මේ ඔය ඒක දේව නිර්මාණවාදීත් තිබිලා තියෙනවා. මේ හැමතැනම නමුත් ඔය විද්‍යාව නැගිටලාවට පස්සේ පිස්සු මේ ලෙඩ වෙලා තියෙන විස බීජ වලින් කියලා වෙන පිස්සුවක් පටන් ගත්තා. ඒගොල්ලෝ වෙන කතාවක් පටන් ගත්තා. ඊට පස්සේ විස බීජ නැත්තම් හොයාගෙන විස්පිරිතාල හැදුවා. විස්පිරිතාල හැදුවා අපි රටේ ජාතික ආදායම මෙච්චර ගන්න කෙටිතාල වලට දෙන්න ඕනේ ලෙඩ බලා ගන්න ඕනේ මේක තමයි මනුස්සකම කියලා කඩාගෙන යන්න පටන් ගන්න. අවුරුදු 100 ගානක් 200 ගානක් දැන් ඔය විෂ බීජ කතා කියලා දැන් විෂ බීජ දෙතිනලා තියෙන මනුස්සයා තිනලා තියෙන කියන එක විශාල ප්‍රශ්නයක්. පැහැදිලිව විෂ බීජ දිනනවා. මොකද හේතුව විෂ බීජ දවස් තුනකට සැරයක් අලුත් වෙනවා. මනුස්සයා අලුත් වෙන්න අවුරුදු 10 ගානක් යනවා. ඒ නිසා ඕන බෙහෙතක් හදපු ගමන් පහුවෙන්ද දවස් තුනකින් විෂ බීජ අලුත් විෂ බීජයක් හදලා දැන් සම්පූර්ණ විෂ බීජ දිනුවා කියවට පස්සේ තේරෙනවා මනුස්ස ජාතිය කියන්නේ අනිවාර්යයෙන්ම කෙලවෙච්ච ජාතියක්. ඒ කියන්නේ ඉවරයි. බිසි බීජත් එක්ක දෙල්ලම් කරන්න බෑ. ඉස්සර හේතු එහෙම නෙමෙයි. මේ අමතර කතාවක් මම කියන්නේ. ඔය මේ පාස්චර්කරණය, ඉරි පාස්චරයිසේෂන් කරන්න ගියාට පස්සේ බිසි බීජ නාශක හොයාගත්තට පස්සේ කොඩි දැම්ම මේගොල්ල. මානව ජාතිය නොමැරි ජීවත් වෙන්න පුළුවන්. සම්පූර්ණ සොල්ලියෝ කරන්න පුළුවන් කියලා අන්තිම කාණ්ඩ බිසි බීජට පැනවිලා තියෙනවා. දැන් කොහොම හරි වෛද්‍ය ශාස්ත්‍රයේ කියනවා නම් මේ පිටින් එන විස බීජ නිසායි රෝග වෙන්නේ කියලා ඒකත් පච වෙලා තියෙනවා. 100ක් කර්මය නිසා කියලා කියනවනම් ඒකත් පච වෙලා තියෙනවා. දෙක අතර මැද තියෙන ද්වේෂයේ තාම දිනනවා ඒක. ඒ නිසා ද්වේෂ නැතුව එහෙම නැත්නම් මෛත්‍රිය යුක්තව කත කටයුතු කරනවා නම් ඒක තමයි මට මතකයි ඔය මේ මේ ඉක්‍රටියර වේදා මේ මනුෂයා කිව්වේ ටෙලිවිෂන් එකේ ආටිගම සාන්දත් එක්ක ඉඳලා ආපිය කෙනෙක් කිව්වා අද තියෙන රෝග වලට ප්‍රධාන හේතුව අස්ථාන කෝපය කියලා. අස්ථාන කෝපේ වැඩි අද වැඩි නිසා රෝග වැඩි. ඒ නිසා අස්ථාන කෝප ගන්න තියෙන මනුෂයාට රෝග වෙන්නේ නැහැ. මේ අස්ථාන කෝප නොගන්න නම් දැනගන්න ඕනේ කෝපේවත් ද්වේෂේවත් නෙමෙයි අපි ගොඩාක් වෙලාවට මේ සංසාරට බඳින්නේ තණ්හාමයි. අපිට කෝපෙ එන්නේ මගේ කම නිසාමයි. ඒක නිසා ලොකු සාන්තිනිකන් ලියලා තියෙන්නේ මාගේ යන හැඟීම නිසා හෝ හිතවත් යන හැඟීම නිසා හෝ අනුන්ට තර්ජනාදී නොකරනු. තමාගේ යන හැඟීම නිසා හෝ හිතවත් යන හැඟීම නිසා හෝ අනුන්ට තර්ජනාදී නොකරනු. වැඩි මහල්ලා නොවිචාරා නොකල යුතු දේ දැන නිසිසේ පිළිපැදී. තමාගේ යන හැඟීම නිසා හෝ අනු හිතවත් යන හැඟීම නිසා හෝ තමයි අපි අනුන්ට තර්ජනය කරන්නේ. එතනින් පේනවා තර්ජනය තමයි එළියට පේන්නේ ඇතුළත තියෙන සෙනෙහසක්. මේ තද බන්ධන මෙව තියෙන්නේ තද ආශාව නිසා තමයි. ඒ නිසා මෙතන තියෙන මේ තණ්හාව නිසා ද්වේෂය පහළ වෙන හැටි. ද්වේෂය තණ්හාවට යටයි. තණ්හාවේ දරුවේ තණ්හාව තමයි අම්මා තාත්තා දෙන්න වගේ ඉන්නවා කියන මූලධර්මයේ තේරුම් ගන්න එක හරිම අමාරුයි. ඒ දෙක එකක ප්‍රතිබිම්බය වගේ තමයි අනිත් එක. එහෙම නැත්නම් ඒක කාශී දෙපැත්ත වගේ තමයි. ඒක තේරුම් ගන්න එකේ අමාරුකම පේනවා භව තණ්හා විභව තණ්හා කියන මේ දෙක බුදුජානනාංශ පෙන්ලා තියෙන එක ඒක හරි අමාරු නෝ බටේර මානසික විද්‍යාවෙත් හොයාගන්න කාම තණ්හාව තේරෙනවා. කාම තණ්හාව කියලා කියන්නේ මේ ඉඳුරම් පිනවීම. භව තණ්හාව කියලා කියන්නේ මේකේ පැවැත්ම. මේ ආත්මෙ තලබන ආත්මෙ. ඒ නැත්නම් මම නැත්තම් සිංහල ජාතිය. මම නැත්තම් නිස්සරණ වණේ. මම නැත්තම් මේක ප්‍රතිපත්ති ලකින්න ඕනේ කියලා මන්න මරර බව දන්නවා ඒක කවුරුත් අකමැත්තෙන් නම් පිළිගන්න නමුත් නිස්සන් වල ප්‍රතිපත්තික තියෙනවා රට ජාතිය රැකෙන්න ඕන බුද්ධ ආගම රැකෙන්න ඕන කියලා අරක මොනම හරි ක්‍රමයකට පළල් විශේෂයකටපත් කරගෙන මේ විශේෂ රකින්නයි මම මේ කටයුතු කරන්නේ තුතුගම රැකතුමා කිව්වේ මහගේ මේ රටම මොකද්ද මේ රට ජාතිය ආගම විදිහේ කරවද ඉතින් අප්පෝ අප්පුඩි ගන්න හරි හරි හරි යා තමයි අපිව රැකේ කියන්නේ නමුත් තණ්හාවක් ඇති කරන්නේ ඒක පොඩ්ඩ මිස් වෙච්ච ගම හතුරාව කපනවා හතුරාව මරනවා අසුර විනාශ කරනවා අන්න අපේ හැඟීම නිසා. ඒ නිසා කාම තණ්හාවෙන් එහාට ගිහිල්ලා භව තණ්හාවට යනවනේ. භව තණ්හාවට ගිහිල්ලා වැඩ හරින තාක්කල් හරිම ප්‍රේමයක් තියෙනවා. හරිම සුහදයි. බොහොම සාමකාමී වදින පොඩ්ඩ මිශ්‍රච්ච ගමන් මට මෙච්චර බ ප්‍රේම කරපෙන්නාට මෙයා අතුරුකම් කරා කියලා අර අනිත් පැත්ත සර්පේ පැන පැන කනවා වගේ පුරංගත් පුරාම වගේ කිපෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ භව තණ්හා විභව තණ්හා දෙක අතර තියෙන <clears throat> සෙල්ලම තාම හොයලා ඉවර කරන්න බෑ. මෙච්චර ආදරය කරපු එකනා මෙච්චර ඉක්මනට විනාශ කරන්න කොහොමද? මොකද ආයි කවදාකවත් යමකට ආදරය කරන්න බෑ. ඒකට ඒකට හිතින් හරි ද්වේෂ නොකර. කවදාකවත් ඒකට ද්වේෂ කරන්න බෑ. ඒකට හිත යටින් ආදරය නොකර. ওই දෙක අතර අපි පාටල වෙන වෙලාව දන්නේ නැහැ. සමහරුන්ට මානසික වශයෙන් මේක උද්දීප මේ උත්සන්න වෙනවා. ෂිසොෆ්‍රෙනික් කියන රෝගය ආවට පස්සේ ඒ මනුස්සයාට මනස මානසිකව ගැටෙනවා. වැටිලා මේ මේ තමයි මේ පොතට තමයි ඉතාම කැමති පොත දීටි. එයා ඒක කබඩ් එකක් හදලා තනිපත් කරලා තුන් අල්ලලා තියානින්න තරමටම පිස්සුට යනවා. ඒකල යාම ගිනි කුරක් ගහලා පුච්චනවා. පුච්චල ඉවර වෙලා ඒ අර ගිනි කුර ගහලා පුච්චන එක මතක නැහැ. මේක ගිනි ගන්නකොට මුළු ලෝකෙටම කෑ ගහනවා මම ඥාති හට පොත මේ බලනකොට පිච්චෙන මම බලනකොට පිච්චෙන කවුද නැහැ කියන්නේ මේක මේ භූතේ හොයන්න වඩා අන්තිර බලනකොට මොනවාක්වත් නැහැ එයාම අර මානසිකත්වයේ අර භාවනා කරනකොට අර ලූටලා යන වෙලාවක් තියෙන භාවනාවක් අර නොදැනී නොපෙනී යනවා වගේ අන්නේ වෙලාවේදී යාම කිනුකුර ගල පුච්චන්නේ ඉතින් මේක හොයාගත්තට පස්සේ ඒක හොයාගත්ත මිනිස්සු කිව්වා ලෝකේ කිසිම භූතයක් නැතය තන්නේ ක්‍රම තමන්මයි තමන්ට වින කරගන්නේ වින කරගන්න වෙලාවේදී අසීයෙන් කෙරෙන්නේ ආයෙක විඳිනකොට සීය එනවා භවතණ්ණාවි භවතණ්ණාතර මේ පටලයිල නිසා මෙවැනි පුද්ගලයෙක් ඕන වෙලාවක ජීදීන සාගන්න පුළුවන් මේ තී මේ මූල ධර්මයේ දිගින් දිගට දිගින් දිගට කියලා හැම කෙනෙක් තුළම සීදී විනාශය ගැනීම යට මුර්ග ආශාව තියෙනමයි කියලා කියනවා ඒ හේතුව මොකද ඔහු ජීවිතයට ආස නිසා ඊකට අවශ්‍ය දේ නොලැබුණොත් ඉතින් අතක සාදාලා යනවා මෙන්න මේ දෙක උගෝදෙනෙක් පිළිගන්න කැමති නැහැ. හිතනවා අසභ්‍යයි කියලා මේක. හිතනවා මේක මේ අසාධාරණ ධර්මයක් කියලා. නමුත් සර්වඥාන්සේ පැහැදිලිව පෙන්නලා දෙනවා භවතණ්හා විභවතණ්හා දෙකෙන් භවතණ්හාව තමයි ඒක ලස්සනට කියලා තිබුණා මේ දාර්ශනිකයෙක් භවතණ්හා කියලා කියන්නේ මේ જાතිම තව එකක් මට දෙන්න කියන එක. මේ පොතක් තියෙන මට දෙකක් දෙන්න. දෙක නෙවෙයි තුනක් දෙන්න කියලා භවතණ්හා මෙහිම තව එකක්. විභවතණ්හා කියන්නේ මේක එපා වෙන එකක් දෙන්න. මට මේ ජීවිතේ එපා තව ජීවිතයක් ඕනේ. මම මේක මරනවා. මේක පා කරනවා. මට මෙතන එපා මම යනවා. කියලා වෙනස් දෙයක් ඉල්ලනකොට විවාහ තණ්හාව කියනවා. මේකෙම තව එකක් ඉල්ලනකොට භව තණ්හාව කියනවා. ඉතින් මේ දෙක අපි තුල වැඩ කරන හැටි බලනකොට වංචක ධර්ම කියලා සර්වඥාන්සේ මේ පෙන්නන තන් මා මේ මෛත්‍රිය කරන්න ගියොත් රාගය වැඩ කරනවා. කරුණාවට ගියොත් ද්වේෂය වැඩ කරනවා. විචිකිච්ඡාවට ගියොත් ඥානෙ වැඩ කරනවා. ওই ධර්මතා සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ ධර්ම දෙක එක තමයි වැඩ කරන්නේ. ඉතින් අපි මේ එකක් අල්ලන්න හදනවා. භාවනා කළා ඥානෙ විතරක් ගන්නන භාවනා කරපුවා හොඳටම පිස්සු වැදෙනවා. බය වෙන්න දෙයක් නැහැ. අපි ඥානෙ හොයනවනම් ඥානෙ හොයනවත් එක්කම අඩිය යටපැත්තේ පිස්සු තියෙන්නේ. පහන කවදාකවත් ගන්න බෑ පහන විසින් ඇති කරන හේවණල්ලත් එක්ක තමයි පහන එන්නේ. අපි කියන්නේ නෑ භාවනාවේ හොඳ ටික විතරක් ගන්න මොන හොඳ. භාවනාව හම්බෙන්නේ එකතන දෙකම තියෙනවා කියලා බෙන්නන එක විතරයි. හැම හොඳ ඥානයක් හෝ එහෙම නැත්නම් මේ සමාධියක් හෝ සීලයක් හෝ ඒ සෑම සීලයක්ම පදනම් වෙලා තියෙන ද්වේෂයක් මත. මොකක් හරි කුණක් මත. ඊගා ධර්මචනන්සේ බුදු වෙන ඉස්සලාසේ අසුචි නන්දක ඇවිදින මේ උපමාව දැක්කේ අසුචි තමයි ඉන්නේ ගෑවිලා නැහැ. එච්චරයි. මම තින්නේ අසුචි කන්දේ තමයි. ඉතින් මේ මුළු සංසාරම කියලා කියන්නේ හතියකන දුකක් කියන එක අවබෝධ කරන තාක් අපි හිතනවා නම් මේක තාම නොලබපු සපක් තියෙනවා නොලබපු ලාභ සත්කාරයක් තියෙනවා නුකලීටියක් කරන්න තියෙනවා කියලා ඒ තාක්කත් අපි දැනගන්න අපි ද්වේෂයෙන් මග ඇරිලා නැහැ මොකද හේතුව අර නොවිදපු සැපේට තියෙන ආශාව තියෙන තාක්කල් ද්වේෂය තියෙනවා මේ දෙක දෙකක් වශයෙන් දකින්න ගත්තොත් අපිට පේන්නේ ප්‍රතිපක්ෂ ධර්ම දෙකක් දෙකම කෙලෙස් මේ දෙකේ ඉස්සරහින් සන්නා තිබ්බයි කියන එක විතරයි ප්‍රශ්නේ තියෙන්නේ මේ දෙක එක ආකාර විදිහට වද දෙනවා අපිට තණ්හාවයි ද්වේෂයයි දෙක එක විදිහට වද දෙනවා ලෝකේ ගොඩාක් වෙලාවට මේ ද්වේෂ නැති කරන්නයි ඔය ආම සාකච්ඡා පවත්න්නේ ඔක්කොම කරන්නේ ප්‍රශ්නේ තියෙන තණ්හාවට තණ්හාව විශ්පරිලිච්ච ගමන් තන්නේ කර ද්වේෂයට යනවා ඒ නිසා කොතනදද විශ්පරිලෙන්නේ කියන එක කිසිම කෙනෙකුගේ පාලනේ නැහැ ඒක ඕන වෙලාවක මේ පැත්ත මේ පැත්ත පෙරලෙන්න පුළුවන් අන්න ඕක දිහා බලහිනු වෙනවා අරමුණක හීන ප්‍රනීත කියලා දෙකක් බුදුහාමුදුරු පෙන්නනවා ආනාපානෙ කරනකොට ආනාපානෙ හොඳයි. මට හම්බුණා දැන් පේන ආස්වාස පේන ප්‍රස්වාස පේන කියලා ප්‍රනීත වැටෙන වෙලාවක් වෙනවා. තව වෙලාවට පේනවා තමයි කිම්මකෝ බලන්න කියලා මොකක්ද හම්බ වෙන්නේ. කියලා ඒක හීන වෙනවත් ආකන. ওই දෙක තේරුම් අරගන්න බැරි වුණොත් යෝගාචර හැම පරියන්කයක්ම තෝරන්න. මේක හොඳ පරියන්කයක් වෙන නරක පරියන්කයක්. ඒ මොකද අර ඕන හීන වශයෙන් වැටීම එයා හිතන්නේ භාවනා කරලා. නමුත් අරමුණ හීන වශයෙන් වැටෙන තාකල් කවදාකවත් අරමුණ අවබෝධ කරගන්න ඉවර නැහැ. ඒ නිසා ඕනම වස්තුවක් ගත්තාම කවදාකවත් සර්ව සුභැත්ති නැහැ. සර්වතෝ භද්‍ර නැහැ. ඒක කුණක් තියෙනවා. කුණ දකින්නයි කියලා කියන්නේ වස්තුව පිළිබඳ අවබෝධයේ පූර්ණත්වයක් මිස නරකක් දැකීමක්වත් කෙලෙසයක්වත් නෙවෙයි. ඒ නිසා මේ ගාථාවෙන් කියන්නේ මේ දඬුව රාජදඬුවම් ලැබලා දඬු කඳේ ගහලා යකඩෝලින් අර මේ බැඳලා පස්සේ ගලවන්න පුළුවන් මොකද හේතුව ඒ මනසට ඕන කරලා තියෙන මේ දුකෙන් ඇතිවීම නැතිවීම නිසා ඒ දඬුවමින් ගැලවීමේ ආසාව ඇතුළත ක්‍රියාත්මකයි. නමුත් දරුවන් කෙරේ තා වස්තු ක්‍රියාවෙන් ගැලවීමට මිනිහට ඕන ගමන්නේ වැඩි කරන්නයි ඕනලා. ඒ නිසා හිතෙන් ඔහු මේ බැඳනයක් බවවත් තණ්හා බව දන්නේත් නැහැ දැනගත්තත් හිතනවා මොකද මගේ ගෑණිට මම ප්‍රේම කරන්නේ. අල්ලපු ගෙදර නියන්නේ. ඒක සාධාරණ. මගේ දරුවන්නේ මගේ වස්තුවක් නේ කියලා ඒ බැඳුම අයින් කරන්න හිතන්නේවත් නැහැ. ඒ නිසා කපන්න බෑ. ඒ නිසා ද්වේෂයෙන් ඇති වෙන බැඳීම ඒත් බැඳීම ඒක ඉතින් අර ද්වේෂයට ඇති අකමැත්ත නිසා ඒ මනුස්සයත් ක්‍රියාත්මකයි රටත් අනුකම්පා කරනවා ද්වේෂයෙන් අයින් වෙයි. නමුත් තණ්හාවට ඇති බැඳිලා රට ප්‍රිය කරනවා. තමනුත් ප්‍රිය කරනවා. තමනුත් ඒක නම්බුවක් විදිහට සලකන තාකල් උන්ද දෙකකින් බැඳලා තියෙනවා. ඉතින් ඒක නිසා සම්පූර්ණ ඒ ද්වේෂය යටින් බලනකොට ලාභයි. ඒක විදුව පෙන්නනවා අපිට. මගහැර යා යුත්තක් කියලා. තණ්හාවෙන් පින්නන තණ්හාව ලාටුවක් වාගේ කොල්ල බබත් එක සෙල්ලම් වාගේ. ආදරේ කරන්න ගිය ගමන් අහුණාට පස්සේ ද්වේෂය දෙනවට වැඩි වදයක් දෙනවා. ඉතින් ඒ නිසා ඒක තේරුම් අරගන්නවා කියන එක සාමාන්‍ය ওই නව කතා වලින් එහෙම නැත්නම් සාමාන්‍ය ඉදින්දා සිද්ධිවලදී හොඳට නිදර්ශන තියෙනවා. නමුත් අපිට ඒක හිත හුරු වෙලා නැහැ. අපි හුරු කරලම තියෙන්නේ පින් කරන්නයි, හොඳ දේවල් කරන්නයි, එහෙම නැත්නම් මේ තණ්හාව කමක් නැහැ. ද්වේෂ නොකර ඉන්න තාකල් හොඳයි කියලා කියනවා. මම හදන තමයි මම කියෝදේ පොත්‍රයෙන් කියන්නේ මම දන්න දැන් මේකේ ගානද තණ්හාවයි ද්වේෂය කියන විරුද්ධපක්ෂය නෙමෙයි රාගය ද්වේෂය කියන විරුද්ධ තණ්හාව රාගය කියලා දාගත්තාම හරි. ඊට දැන් අපිට භව තණ්හා රාගය දාලා ඉබ්බ තණ්හා ද්වේෂය දාන්න පුළුවන්. ඒ වුණා තණ්හාවේ පොළු ශේෂ්ඨය ද්වේෂය කියන්නේ ඒකේ මේ යටකොට රාග ද්වේෂ මොහ කියලාද තණ්හා යටකොට සංකල්ප. තණ්හාවයි රාගය සමාන කියලා වචන දෙකක් තාම ඔතන ඉච්චර ප්‍රශ්නයක් ඉන්නේ. සමානද? සමානයි. සමාන වචන. ලෝභ රාග ඒව එකයි නේද? ලෝභය කියන්නේ රාගය. රාගේ තණ්හාව ආශාව කැමැත්ත ප්‍රියභාවය මනාපභාවය ඒ වචන ඔක්කොම සමානයි. සමහර පොඩි අර්ථ බේද තියෙනවා. නමුත් මෙතෙන්දි ගන්න වෙන්නේ ඒවා සමානයි. ඉතින් ඒකෙදි පෙන්නනවා අවිජ්ජාපච්චය සංඛාර සංඛාරපච්චය විඥාන විඥානපච්චය නාම රූප නාම රූපපච්චය සලආයතන සලආයතනපච්චය පස්ස පස්සපච්චය වේදනා වේදනාපච්චය තණ්හා ඒ වේදනාව නිසා තණ්හා විතරයි පෙන්වන්නේ පටිච්චසමුප්පාදේ ද්වේෂය පෙන්වන්නේ නැහැ ගාක් දුක් ඇති වෙන්නේ ද්වේෂේ දැන් ලෝකේ තියෙන අපිට කැපී පෙනෙන පත්‍රයක් එහෙම අරන් බැලුවොත් තණ්හාවෙන් ඇති වෙන ප්‍රශ්න වලට වැඩිය පිළලා තියෙන ටෙලිවිෂන් එකේ පත්තරේ හැම තැනම වෙන්නනේ ද්වේෂ නිසා ඇතිවෙච්ච දුක් තමයි. ජනමාධ්‍යට අහුවෙන්නේ එච්චරමයි. වැඩි හරියට. ඒක පින්න නැත්තේ මොකෝ මේ ද්වාදසාකාර පටිච්චසමුපාදේ. පින්නනේ තණ්හා විතරයි. මොකද ලයිස්ට්ුවේ මුලින්ම තියෙන්නේ තණ්හා. ඊගාට තමයි ද්වේෂය තියෙන්නේ. තණ්හාවේ දරුවේ තමයි ද්වේෂය කියන්නේ. ඒකයි මේ ලොකු සාන්දලයන්නේ හිතවත් යන හැඟීම් නිසා හෝ තමා ගැන හැඟීම් නිසා හෝ අනුන්තර ජනදී නොකරනවා. දැන් දේශය කියන්නේ රෝගයන් රෝග නිදානය තමයි තණ්හාව කියලා ගන්න පුළුවන්. තණ්හාව නිසාමත් ඇති වෙන රෝග වර්ගයක් තියෙනවා. නමුත් ප්‍රධාන වශයෙන් මානසික රෝග නම් තත්ත්ව වශයෙන් තනි ක්‍රම ද්වේෂයමයි. උගාක් රෝග වලට ව්‍යාපාද ව්‍යාබාධ කොයි මේ මේ මේ සිව්පසේ ප්‍රතික්‍රියා කරනකොට ඊළම්පස ගන්න වෙලාවදී අභ්‍යාපච්ච පරමතාය කිව්වා. අව්‍යාබාධ පිනිසයි. අව්‍යාපාදේ පිණිසත් වෙනවා. මොකද විපාසයක් හෝ බඩගින්නක් ආපු ගම ද්වේෂය නගිනවා. ඒ ද්වේෂය අඳුර ලෙඩක් වඩටපත් වෙනවා. එහෙම නැත්නම් ඉල්ලයි මනුස්සයට බනිනවා ගහනවා. මේ දෙකම ලෙඩ තමයි. එකක් මානසික එකක් කායික. ඉතින් අව්‍යා අව්‍යාපාද අභ්‍යාපච්ච මේ ව්‍යාපාද ව්‍යාපාද දෙකේ සමානකම ඒකට හේතුව රාගේ නැත්නම් තණ්හාව ආශාව නමුත් ආශාව නිසා ඇති වෙන කරදර ලෝකයා ගණන් ගන්නෑ උඩගෙන ඒක කමන්නේ නැහැ. ද්වේෂ නිසා තියෙනවා ලෝකෙත් කැසපට ගහ ගන්න, තමනුත් කැසපට ගහ ගන්න. ඒ නිසා සබත්යන්ස කියන ඒක එච්චර අමාරු නෑ. මොකද කවුරුත් අයින් කරන්න හිතලා තියෙනේ තියෙන්නේ. අයින් කරන්න පුළුවන්. තණ්හාව හිතලවත් නෑ. එතනයි අමාරුව තියෙන්නේ. සර්වඥාන්ස ලෝකේ පහළ වෙන්නේ මේ ලෝකේ සම්පූර්ණ එක මහපීකන දුකක්. ලෝකේ දුක්ඛෝ දුක්ඛෝ ලෝකේ පටිච්චිතෝ කියන එක ඔය කවුරු කොහොම කරුවක්වත් මුණත වශයෙන් අපි ප්‍රතික්ෂේප කරලා මේ වැඩ කරගෙන යන්නේ. ඉතින් ඒ තාක්කල් දුක වෙනවා. ඒ තාක්කල් අපි අපි පිටිපස්සේ කරත් පිටිපස්සේ ඉන ගුණා ගුණාගේ කුරේ පිටිපස්සේ ඉන කරත්තේ රෝදේ වගේ දිගට එනවා. ඉතින් ඒක නැතුව බලන්න බැරි නිසා නැතුව බලන්න බෑ මොකද අපි පුහුණු කරලා තියෙන මුළු පද්ධතියම පුහුණු කරලා තියෙන්නේ ආශාවෙන් බලන නිසා මතුවෙන අරමුණු વિશે ආශාවක් හෝ තරහක් නැතුව බලන්න කියන එක. ගෝ කලුත් අදහසක් වෙලා තියෙනවා. කිසිම තණ්හාවකින් ලෝභකින් තොරව අරමුණ දිහා බලනවා කියන එක මුකුත් තණ්හාවෙන්ම තණ්හාවෙන්ම බල්ල බල්ල පුරුදු කරලා. එහෙම නැත්නම් ද්වේෂයෙන් බල්ල පුරුදු කරලා. තණ්හා ලෝභ දෝෂ දෙකෙන් තොරව බලනවා කියලා කියන්නේ හොඳ නරක දෙකෙන් තොරව බලනවා කියන්නේ. හොඳ නරක යනකොටම ආගම යනවා. ආගම තියෙන හොඳ නරක දෙකේ. පින්පව් දෙකේ. ඉතින් ආගමෙන් තොරව පිටින් කලින් ගත්ත මතිමතාන්තරින් විතරව මතුවෙන අරමුණදී අරමුණක් විදිහට බලන්න ඉතින් මේ තණ්හාවේ තියෙන මේ භයානක වංචනික ස්වරූපය පිළිබඳ අවබෝධයක් අරගෙන මේ කරුණාවෙන් දීපු උපදේශයක් කියලා තමන්ටම පුතරහ අරමුණක් විදිහට බලන්න තමන්ටම ආශාව අරමුණක් විදිහට බලන ගත්තම අන්න අමුතු දර්ශනයක් එනවා තමයි විපස්සනාවේ මුලට එන්නේ භූමිගමනකින් තොරව පිම්බීමේනොට පිම්බීම වශයෙන් බලන්න හැකිලිමේනොට හැකිලිම වශයෙන් බලන්න ආනාපානේ ආශ්වාස වෙනව ප්‍රශ්වාස වෙනව හොඳක් නරකක් වශයෙන් බලන්න එපා. එතකොට විතරයි ඔය තණ්හාවේ සහ ද්වේෂයේ තියෙන මේ මේ විස අල්මරලා විසමරලා ගන්න පුළුවන්. ඉන්නේ ඒක හරි සම්ප්‍රදාන කූල භාවනාවේ ඉච්චර පෙන්වන්නේ නැහැ. නමුත් බටහිර ලෝකයා බුද්ධාගමේ මේ මේ සතිය පෙන්වනකොට පෙන්වන්නේම ඉස්ලාම වතාවට මිනිස්සුයෙකුට අරුණද්‍යා උපේක්ෂාවෙන් බලන්න උගන්වනවා. මොකද හැම විෂයක්ම හැම දෙමාපියෙක්ම හැම ශාස්ත්‍රයෙක්ම උගන්වන්නේ හොඳ නරක වශයෙන් බලන්න. සර්වඥාන්සේ සීලෙදි කියන හොඳ නරක වශයෙන් බලපන්. සමාධියට කියන හොඳ නරක වශයෙන් බලපන් කියලා. විපස්සනාට කියන අතහැරලා බලන්න කියලා. නිසා විපස්සනාට ගියාට පස්සේ අර කලින් කියපු බණපද හරියන්නේ නැහැ. කලින් කියපු තාලෙට නටලා බෑ. අලුත් තාලයකට නටන්න ඕනේ. මොකද තණ්හාවේ විශ්ින් ඇති කරන ද්වේෂය කියන්නේ හොර කණ්ඩායමක මූලික හොරා පේන්නේ නැතුව හොරු ටික වැඩට දාලා තිනවා. අහුවෙන්නේ අපිට රොරු. උන් නෙවෙයි මහා මොලේ. මහා මොලේ පැත්තක. පැකොල්ලේ අල්ලන්න නම් අරගොල්ල ඔක්කොම අල්ලගෙන කණ්ඩායම අල්ලගෙන නොමර තියාගෙන තොරතුරු ගත්තොත් විතරක් මහවරා අල්ලතයි. නිසා හට ගන්න වෙලාවේ මම හට ගන්නවනේ. පාඩේ ළමන මොහොතේම ඒ හට ගන්න මොහොත අපිට අවුරුදු වෙන්නේ නැහැ නේ. මේ එන අරුණක් හොයන්න පාඩේ ලවුදයක් තණ්හාවද මේක ද්වේෂෙද කියලා අවබෝධ කරගන්න එක වර අමාරුයි. අටගැනීම ඉදි කරන්න අපහසුයි. මොකද ඒක ටිකක් වෙලා ගියන් පස්සේ තමයි අපිට ඒක අවබෝධ වෙන්නේ කොයි පැත්තටද මේක යන්නේ කියලා. මොකද මේ පැත්තට යනවා කියලා දන්නකොට එතන තණ්හාවක් ඇති වෙලා තියෙනවා. මොකද ඒක ඒ කියන්නේ අපි ටික වෙලාවක් හිතුවොත් එතකොට එතන මුල් බැහැලා ඒක අපිට අවබෝධ වෙනවා කියන්නේ එතන තණ්හාවක් හටගෙන තියෙනවා. යමක් අවබෝධයි කියන්නේ එතන හට ගැනීමක් නෙකින්නේ. අපි අයින් විද්‍යාවක් දැකලා යම් හේතු ස්පර්ශය ලබනකොට එතන හටගෙන ඉවරයි. ඒ හටගත්තා කියලා දන්නකොට එතන සංහාවක් ඒත් එක්කම ඇවිත් තියෙනවා. ඔය ඒකට ඒකට විචිත්‍ර මේ විග්‍රහය තමයි හටගන්නකොට හොඳ නරක දෙකක් නැහැ. හටගන්න දෙයට හොඳ නරක දාන්නේ Taman. Taman දාපේ තමයි පේන්නේ. පේන්නේ Taman. Tamanගේ හිත පේන්නේ. ඉතින් ඒක Taman ඇති කරගත්ත දරුවා නිසා ඒක බාහිර දෙයක් විදිහට බලන්න අපි කැමති නැහැ. මධ්‍යස්ථව බලන්න කැමති නැහැ. තණ්හාව ඇති කරගත්ත නම් Taman තණ්හාවෙන්මයි බලන්නේ. ද්වේෂයක් ඇති වෙලා තියෙන දැන් ඔය කියන කතාවේ 100%ක් ඇත්ත. මාසිසාට විතර කරලා තියෙනවා රූපයක් දැකලා පළවෙනි චිත්ත වීතියේදී ඒකේ සතහන් ආකාර දෙකවත් හරියට පේන්නේ නැහැ. දෙවෙනි තුන්වෙනි හතරවෙනි චිත්ත විදියට ගියාට පස්සේ තමයි මේ පිරිමියෙද්ද ඥානියෙද්ද වමෙන්ද දක්නෙන්ද කියලා දැක ගන්න පුළුවන් වෙන කියලා අභිධර්ම ගණන් ක්‍රමයකට පෙන්නනවා. කියන්නේ මුල්ම චිත්ත විදියේදී කෙලස් පහළ වෙලා නැහැ. රූපයක් බවක් දන්නේ නැහැ. මේ භවංගේ හිත කඩලා ගිය බව දන්නේ. ඇහෙද පහළුනේ කනේද කියලා වදන. ඒව තේරුම් අරගෙන දැන් මේ රූපයක් ඉස්ත්‍රියක් නම් පිරිමියෙක් නම් ඔන්න රාගේ බැඳෙනවා. ඉතින් රාගේ ඉස්ත්‍රි රූපේ තියෙන එක නෙවෙයිනේ. අර දෙවෙනි තුන්වෙනි චිත්ත විසද අපි පොවන එකක් නේ. ඉතින් ඒක අපි අයින් කරන්න කැමති නැහැ. අපේම දරුවා නිසා. ඉතින් අන්න ඒක දැක ගන්න නම් අපි තේරුම් ගන්න හරි. මුලදී අල්ලන්න බෑ. පහු වෙනකොට අහුවෙයි. අහුවෙච්ච තැන ඉඳලා වැඩ කරපන්. හෙටත් එතෙන් දිවල් ලබා. අල්ලන්න ගන්නකොට ඊට ඉස්සලා චිත්තක්ෂණය අහුවෙන්නේ ඉඩක් තියෙනවා. එතකොට වෙනවා එතෙන් මිච්ඡර තද බල විදිහට රාගේ පහළ වෙලා නැහැ. පහළ වෙමින් පවතින එක එතකොට නියපොත්තෙම කඩදායි. එතකොට තේරෙනවා එහෙනම් මේක පහළ වෙච්ච කෙලෙස් නැති තැනකින් කෙලෙස් ඇති වුණා නම් දෙයියෝ මැව්වද? කර්මෙන් ගෙනාවද? ආහාරයෙන් ආවද? මගේ හිත නිසාම ඇති වුණාද කියලා බලනකොට අන්තිමට තීන්දුව කරන්න වෙනවා හොරා ගැම්මගෙන් තමයි පේනහලා තියෙන්නේ. හොරා හොරාගේ අම්මගෙම තමයි පේනහලා තියෙන්නේ මෙතෙක් කල. තමන්ම ඇති කරපු රාගයයි මේ අනුන්ට දොස් කියන්න හදන්නේ. ඒකයි අර කැකිල්ල රජුගේ නඩු තීන්දුව වගේ අරුව තමයි මට මේක කෙරුවේ. ඒක එකම හුනියමක් කරන්න. නැත්නම් මේ ආණ්ඩුවේ වැරද්ද. නැත්නම් යුතුයුනේ වැරද්ද කියලා කාගරි දෝෂයක් වුණා. හැබැයි බලනකොට කුණ දාගෙන තියෙන තරම්මයි. නැත්නම් ඉඳගෙන තියෙන තමන්ගේ වලිග උඩමයි. ඉතින් රිදෙනකොට මොකද කරන්න ඕනේ? නැගිටලා වලිගය සාදාලා ආයෙත් ගත්තාම වලිගය අයින් කරලා හරි. ඉතින් බුදුහාමුදුරුවෝ ඕකයි කරකොල කියන්නේ ඉතින් හරියට ගැඹුරුයි කියනවා ධර්මයේ. මොකද හේතුව තමන්මයි වලිගුඩ වාඩිලා තියෙන. ඒක ඇද වෙලා තිබ්බොත් ඒකට වාඩිලා රිදෙනවා. ඒ නිසා හැම පටන් ගන්නකොට කිසිම අරමුණක ලෝභ නැහැ, ද්වේෂ නැහැ, මෝහ නැහැ, කෙලෙස් නැහැ. ඊටාම පිළිසිදුයි. බුදුන්ටත් එච්චරයි, දේවදත්තටත් එච්චරයි, අඟුලිමාටත් එච්චරයි, පෘථජනටත් එච්චරයි. ටික වෙලාවක් යනකොට තමයි තමන්ගේ ජම්ම ගතිය වල හැටියට වා පැහිච්ච කලේවත් මේ කලයකට අලුතෙන් නොමුහුන් තෙලිජ දැම්මත් ඒක පැහැෙනවා. මොදාර්ගේ මන්දි කියනවා. ඒ වගේ අපි මේක රාකලයක් වගේ. මේක කොච්චර පිරිසුදුයක් දැම්මත් ඇතුලේ මණ්ඩි තියෙන දා පැහැිනවා. පැහැන්නේ අපේ ආරයටමයි, අපේ රුචියටමයි, අපේ මනාපයටමයි, අපේ පෞරුෂත්වයට අනුවමයි. ඉතින් අපිට ඒක බැහැර කරන්නවක්වත් එහෙම නැත්නම් ඒක දිහා ස්වාධීනව බලන්නවත් හැකියාවක් නැහැ. අපි බලන්නේ ඒකට ආසාවෙන්මයි. ඒයි Taman ඇති කරගත්ත දේ. ඒක නිසා පටන් ගන්නකොට චිත්ත වේගයේ කිසිම ක්ලේශයක් නැහැ. ඒ නිසා යම් දවසක චිත්ත වීදි පහළ වෙනකොට ගොඩාක් පහුවෙලා දැක්කෝ කඩාගෙන බිඳ ගන්න බැරි තරම් රාගෙ තියෙන්නේ. මුලට මුලට ගත්තොත් නියපොත්තෙන් කඩන්න පුළුවන් වෙලා වගේ පේනවා. මුලට ගත්ත ගමන් බුදු. අගට යන්න යන්න යන්න කෙලෙස් වලින් බරිත වෙලා අපා ගන්නවා. නිසා චිත්ත වීදියේ මුලට ඇදීම චිත්ත වීදියේක නෙවෙයි මතුවෙන මතුවෙන චිත්ත වීදී වීති රාශියක් යන්න දෙන්නේ නැතුව එකින් දෙකෙන් අල්ලා ගන්න පුළුවන් නම් එහෙනම් ඒක කප්පල වෙන්න දැන. ඒ නිසා ඒකට දක්ෂ වුණොත් ඒ බුද්ධිලා ඔය එක චිත්තක්ෂණයක එක බණපදියක තුල බණ අහනවා. නමුත් මේ ක්‍රියාවලිය දැන්නතු තාම අල්ලන්නේ සිද්ධිය වෙලා අන්තිම කොනේ නම් හරි සංකීර්ණයි හිතෙන් යනවා. ඉතින් මුලක එතන විශ්තන්න ඕනේ. ඒ සිටි අතල්ලා ඊගාව සිටිද බලන්න ඕන පුළුවන් නම් ඊට කලින් චිත්තක්ෂණයට කලින් අල්ලන්න. ඊගා චිත්තක්ෂණයක් කර. ඔහොම ඔහොම යනකොට තනක් එනවා. මුන්නේ යන්තම් Tamanට වාහනේ පෙරලෙන්න ඉස්සලා <clears throat> පාර ගෙනියන්න පුළුවන් තත්ත්වයක්. ඉතින් හරිම විප්ලවකාරී, හරිම රැඩිකල් වාදී. හරිම මේ මොකද කියන්නේ සෙල්ලක්කාර වැඩ පිළිවෙලක් තියෙන්නේ. ඒ හැකි සංඥාව එන්නත් මට මේක අල්ලන්න පුළුවන් කියලා හිතන්නත් පුංචි පුංචි කෙලෙස් එක තුන භාවනාදිම කඩලා තමන්ම තේරුම් අරගත්ත දවස් තමයි තේරෙන්නේ මේ වලිගේ උඩ වාඩි වෙලයි මේ කෑ ගන්න. තමන්ගේ වලිගේ උඩ වාඩි වෙලා කෑ ගන්නේ හයියෙන් කෑ ගන්නකොට ඉතින් සොරි කියලා තමයි කියන්නේ. ඉතින් කාට හරි දෙන්නේ නැහැ. තමන්ගේ වලිගින්. ඒ නිසා නයිදන් අත්ත කතම් බිම්බම් නයිදම් නයිදම් පරකටන් අගන් කියලා තියලා තිනවා මේක කවුරුත් විසින් කරන ලද්ද ප්‍රතිබිම්බයකුත් නෙවෙයි ඒ වගේම අනු විසින් කරන ලද්දකුත් නෙවෙයි අත්තකටන් කියලා කියන්නේ ස්වයං ස්වයංකත පරකටන් කියලා කියන්නේ අනුංග නයිදම් පරකටන් අගන් අනුං කරපු ඌනියමකුත් නෙවෙයි හේතුන් පරිත්‍ත සම්බෝධා අපි කියනවා යම්ම ගතියට මේ වාදයට මොනව වැටුණත් මේකේ තියෙන මණ්ඩියනම පැහැෙනවා පැහැෙනකොට ගඳ ගන්නවා ඉතින් අපි කියවට ගඳයි ගඳයි කියලා <laughs> කවුද මේ අචාන්ච ආහඳුරු මේ හරියට ඔය යථාර්ථයට කතා කරලා තියෙනවා. උනාට කියනවා සුද්ධ ආපුවාම පැද්දිම අවුරුදු 3යි කියලා. අවුරුදු දෙකක් ඉතින් බොහෝම ප්‍රේමයි. අනික කටේට වැඩිය මේ පාපිසත් ලේවකක තමයි වැඩ කරන්නේ. තුන්වෙනි අවුරුද්ද පටන් ගන්නවා රණ්ඩු කරන්නේ ඉතින් තමල ගහලා යනවා. ඒකල කියනවා අතයි මම මෙච්චර උනන්දුවෙන් වැඩ කරා ඒ ආහඳුරු එතන ඉන්න කට්ටිය කිසිම විනයක් නැහැ ධර්මයක් නැහැ කියලා එතෙන් යනවා. ඉතින් ඊට පස්සේ එතනත් අවුරුදු දෙක තුනක් ඉන්නවා. ඉඳලා එතනෙමුත් යනවා. එතනත් බයිනවා. අන්තිමට ගිහිල්ලා ආයතන වොල් තන්නවත් එනවා. ඉතින් හැඩෝ මේ ශාංශිකාව කීප දෙනෙක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඇවිල්ලා වෙලා අර තමන් මෙතනින් ගිහිල්ලා රවුන ගහපු ඔක්කොගම දොස් කියන වෙලෙන් ආවට පස්සේ කියනවා උඹේ ගමන් මල්ලේ බලුගෝ තියෙනද කියලා බලපන් යන්නේ යන තැන ගඳ ගහන්නේ උඹේ ගමන් මල්ලේ බලුගෝ ඇති කියලා කියනවා. ওই ස්ථාන මම ඔක්කොම දන්නවා ඒ ස්ථාන කිසිම ගඳක් නැහැ. උගේ මල්ලේ ගමන් ගමන් මල්ලේ බලුගෝ ඇති කියලා කියනවා. ඒ කියන්නේ උඹ හිතේ තියෙන කෙලෙස් ටිකමයි යන තැන ඔක්කොම පේන්නේ. ඕක සූත්‍ර කරගත්තත් කොතනක හරි ඒක මේ තිස්ථාන දෝෂයක්වත් ගුරු දෝෂයක්වත් කියන්නේ නැතුව බුදු ගඳ ගහිලා නැතරේ කියලා. අපේ පැත්තේ කියලා කියන්නේ නහය කුණු වෙලා. ඒකයි ඔය ගඳ. කියනවානේ මොනවාරි මේ කැමක් කැමනකොට පිළිනක ඔබ නහය කුණු වෙලා කියන්නේ. නහය කුණු නම් කොයි දෙයින්වත් නැදයි. බුදු ජානක එහෙමම කියන්නේ නැහැ. හැබැයි කන්නාඩි මූණට අල්ලනවා නහය පණුව ඉන්න බව පෙන්වන්නේ. මොකද උඹිනේ ඉවෙන දේ ගඳ එන්නේ උඹිනේ නහය කුණු වෙලා. ඒක ඒක අර මේ කාම කාමේ අරඤ්ඤේ අසුක දුක්ඛ පුට්ඨෝ නීවත්තනනෝ පරන්දයෙය පුසන්තිපස්සා උපදීන් පටිච්ච නිරූපදීන් කියන පුසන්තිපස්සා ගමේ අරඤ්ඤේ කොහි ගත කෙරුවත් අපි සැපෙන් දුකින් පෙළෙනවා සැපෙන් දුකින් සැප ඇවිල්ලා වදිනවා අපිට දුක ඇවිල්ලා වදිනවා ඒක Taman වශයෙන් හෝ මේ මම මට මේ මිනිස්සු කෙරුවා මෙහෙම කෙරුවා මෙහෙම කෙරුවා කියලා අපි තමයි අපි දුක් ගන්නවා. එනිසා මේ ස්ථානෙත් නැත්තම් බුද්ධ ආගමට නැත්තම් මේ සිංහල ජාතියට මෙහෙම කෙරුවා කියලා අනුන් වශයෙන් ඉති හරියට ඔය අතපය විසිකොල්ල කෑ ගහනක් තියෙන්නේ. ලොකු කැක්කමකේ තමයි කෑ ගහන්නේ. ඇත්තටම කැක්කමක් තියෙනවා. නෑ කියන්න බෑ. ඒ කැක්කම තමයි ගම්සයන්ස කියනවා. පුතන්ති බස්ලා උපදින් පටිච්ච. ඒ ඒ පුතුලගේ උපදීන් ආශාවනුසේ ධර්ම අනුව තමයි ඒගොල්ලෝ ලබදු විඳගන්නේ. එහෙම උපදී නැති විඤ්ඤාට ඕන ස්පර්ශයක්ද කියලා. ස්පර්ශ උනාට වදින්නේ නැහැ. ස්පර්ශ වෙන්න දෙයක් නැහැ. තමන් ළඟ නැහැ රුචි අරුචිකා. කොයි දෙයක් බාර ගන්න. වෙන කොයි දෙයක් වෙන්න පුළුවන්. එතකොට ඒ මනසට නඩු නැහැ. ඒකට මේ මනසට වෙහෙසක් නැහැ. නමුත් ඒක ලේසි නෑ. අර මේ රාහතිබුණු කලයක් කොච්චර ආයලනක පුච්චලා ගත්තත් ඌගේ ওই මණ්ඩි ගඳ හිටිනවා. නිසා මේ වාදනේ නැවත සුද්ධ කරලා ගන්නවා කියන එක විනාගම් වලිකෝ බෑමයි. කොහොමඩක්වත් බෑ මේ ජීවිතේ නිවන් දකින්න බෑ. මරණයට පස්සේ අලුත් වාදනේ කියලා දෙවියන් වහන්සේගාව පහළ වුණොත් විතරක් උඹට ස්වර්ගයක් තියෙයි. බෑමයි කියලා බුදුරජාණන් නෑ මේක හදතයි. ඔ කොච්චර ගුණ වෙලා තිබුණත් ආල්ට යනුසු ධර්ම කෙලස් තිබුණත් උපදීන් තිබුණත් උඹ දන්නවනම් ඒ උපදීන් උඹේ. උඹේ රුචිය උඹේ මනාප උඹේ පෞරුෂත්වය කියලා උඹකට මනාප වෙන එකට මම තරහක් නෑ. අන්න ඔක විසඳඳව සංඥා වෙනස් කරලා බලන්න. වෙන කෙනෙක් බලන විදිහට බලපන්. බලපු ගමන් තේරෙන පටන් අර ගන්නවා. තමන්මයි ඒ කුණ දාගන්නේ. මේ මම අර භාවනා කරන්න යන කාලේ ඔය මේ නම් වශයෙන් කිව්වට මේ පටලවා ගන්න යන්න බෑ. සිද්ධිය රසවත් වෙන්න ඕනේ කියන්නේ. ප්‍රොෆෙසර් කේන්ජාචල කියලා කියන්නේ ඇත්තටම ඉස්සිසලාම මේ දැන් ඔය කියන අලුත්ම මේ ස්නායුතල විද්‍යාව පිළිබඳව කියලා තියෙනවා. ඉස්සල්ලාම මුලේ වෙනස් කරන්න පුළුවන් බුද්ධ ආගම අනුව හැසිරීම අනුව කියලා මේ මෑත ඉතිහාසයේ පැහැදිලිවම කියපු කෙනෙක්. එයාගේ වයිෆ් බුද්ධාගමේ නෙවෙයි. බුද්ධාගම කියන්නේ භෞතික විද්‍යාව භෞතික ධර්ම කෝ ඒබ්‍රහම් ටී කෝ තමයි කරන්නේ. ඉතින් ආශිනෝ කාට හරි භූත දෝෂයක් මොනවාරි තියෙනවා නම් එයා පුද්ගලිකව ඇවිල්ලා හොයන. හොඳ කර්ම කාන්තාවක් දෙමළ. කාන්තාව දෙමළ කේන්ජාලගේ යුනිවර්සිටි එකේ ස්ටුඩන්ට් කෙනෙක්. බැඳලා. ඉතින් ඒ ළමයා එයා කියනවා විසාකයි කිය උගන්වන්නේ. මහාමයි කිය උගන්වන්නේ. උගන්වනකොට ඒක ළමයේ ගෙදරදී ඒ ගෑනු ළමයාට උයන්න ගියොත් බත්තලියවත් මේ ගල් වැටේවා. වැලි වැලි තියෙනවා. මිරිස් සම්බරන්න ගියොත් අඹරොම් මිරිස් වල ගන්න. යගේ මොනවා කරන්න ගියත් ළමයා තනියම ගෙදර ඉන්නේ අම්මත් ඉස්කෝලේ යනවා නංගිත් ඉස්කෝලේ යනවා දවල් පුරාම භූත දෝෂ. ඉතින් මුළු පවුලම ඉවරයි. ඉතින් යාගේ නංගි මේ මේ මේ පැක්කේ පන්තියේ ගෑන ළමයි. ඉතින් ඇවිල්ලා කියනවා හරි වැඩේ අපේ ගෙදර මොනම දෙයක්වත් නැහැ. අක්කට තනියම ඉන්න බෑ වැලි ගහනවා, බත් වලට වැලි දානවා, මිරිස් ගලේ ගල් අනම්මන දෙල්ලන් ඔක්කොම. මැසේ මෙයා ගිහිල්ලා තියෙනවා ගෙදර. එයාගෙම ඉගෙන ගත්ත ගෑල් ළමයි. ඊට පස්සේ ගිහිල්ලා ඉවරලා හොයාගෙන ගිහිල්ලා මෙයා රැකගෙරුවා පැහැදිලිවම මේ ගල් දාන්නේ තමයි. ගහගන්නේ තමයි. මිරිස් ගාලට ගල් දාන්නේ තමයි. හැබැයි දාන වෙලාවේ තීයෙන් නෙවෙයි කෙරෙන්නේ. ඒක චිත්තක්ෂණයක තක් ගාලා දාගන්න ආයෙ මිරිස් නඹනවා. හාලම මේක කියන්නේ නැතුව ඔයලා බල්ල දෙන මොකද වෙලා දෙන්නේ කියලා. හේතුව එයාගේ නංගී එයයි දෙන්නම 13 12 පන්ති දෙක වගේ ඉගෙනගෙන තියෙනවා. මෙයා අවුරුද්දකට ඉස්සෙල්ලා ඉස්කෝලේ යෑම නතර වෙලා. නතර වෙච්චාම ඉස්සර ඉස්කෝලේ යන්න තියෙන හැමදාම ඒ ඉස්කෝලේ යනකොට මගේ තියෙන කොල්ලෙක් එක්ක ගන්න නුකුත් තිබිලා තියෙනවා. හැබැයි බොහොම කුලකාන්තාවක් නිසා වැඩි නංගිටවත් අහු වෙන්න නෙමෙයි කරලා තියෙන්නේ. ඒක එච්චරම නරක විදියට කරලත් නැහැ. ඉතින් මේ සම්බන්ධය තිබුණා ඉස්කෝලේ නතර වෙච්ච ගමන් මේ ළමයට මුළු දවසම පාළුයි. නංගි ඉස්කෝලේ යනවා ඊරිසියයි. අම්මත් ඉස්කෝලේ යනවා ඊරිසියයි. ද්වේෂයම වැඩ කරනවා. ද්වේෂය වැඩ කරන්නේ ඒ ද්වේෂි මට්ටම දරකම් කල්පනා කරනවා නේ මම මේ කාල කන්නේ ගෑනිය ලංකාවේ පිළිම කාල කන්නේ වෙලා. ඉතින් ඊට පස්සේ මොකද කරන්න තියෙන්නේ? දැන් ඉතින් ඉර කූරුවට ගන්න වගේ ඉන්න එකයි තියෙන්නේ කියලා. පිළිල පෙල්ල පෙල්ල එක තැනකට යනවා. එයා සීමාවක් පයින්. පැනපු ගමන් මොකක් හරි ගමන්ට හානි කරගන්නවා. හානි කරගන්නකොට සීය ඇවිල්ලා කෑ ගහනවා. මේ මම මේ මට හැරෙනකොට ගලක් වැදුනා. හැරෙනකොට අත කැපිලා. හැරෙනකොට බතේ ගල්. ඔහොම කියලා. පස්සේ අර ලේඩි ටිකක් ඇසියුම් කළා. වැඩි හොයන්න නැතුව කිව්වලු මේ පන්තියේ අර නංගි ගන්න පන්තියේ ළමයින් ටීචර් කතා කරලා කිව්වලු කියන්නේ මෙයාට විභාගයට සූදානම් වෙනකොට හැන්දෑවේ පන්ති වගේක් තියෙනවා. පුළුවන් නම් අක්කට බත් ටිකක් ගෙනත් දෙන්න කියන්නේ. 12ට බත් ටිකක් ගෙනත් දෙන්න කියලා. මොනවාක කතා මොනවාක්වත් නැතුව. පස්සේ අරලමයට ගිහිල්ලා කිව්වලු මේකයි හරි වැඩේ වාට ලොඩි තුනක් කරන්න දෙයක් නැහැ. නංගි විභාගයට සූදානම් වෙනවා. වාට පුළුවන් ද අම්මා උදේ බත් එක හරි ගැසලා යයි මට දවල් 12 වෙනකොට බත් එක ගෙනත් දෙන්න පුළුවන් කියලා. එනම් මොකද මට බෑ මේ තනියම කරන්න බෑ මම කවදාවත් කිහිල නෑ කියලා අර මිටි අම්මත් කිව්ලු නෑ නෑ දුවා නේ මේ නංගි ඉගෙන ගැනීමත් කරන්නේ අර මේක. ඉතින් බැලුම් ගන්නවල පෙන්නන්නේ අකමැති ගතියක්. නමුත් බත් එක ගෙනියන්න පටන් ගත්ත ගමන් භූතය නැන්නේ. කාර පාර පෑගෙන පටන් ගත්තානේ. පේනවනේ. නංගිල යාළුවා හම්බ වෙනවා, පරණ කට්ටිය හම්බ වෙනවා. ඔයා මොකද කරන්නේ? අර කයි මේකයි කියවට පස්සේ භූතය ගියා. ඉතින් අර මම කතා කරලා කිව්වා මෙයාගේ සාකච්ඡාවකදී ඒ කාදාත් මම දැකලා කරපු එකක් නෙවෙයි මම දන්න දෙයක්. ඉතින් යාට වෙන වැඩක් පවර බොහොම ඉවරයි. තව මේ නෝනා මහත්තයා දෙන්නගේ ඒ නෝනා මහත්තයා බැඳලා අලුත. බබෙකුත් නැතුව වගේ. මහට පිටතන කෑමවල රසාව. නෝනා විතරයි ගෙදරින්. උන්න මුත්‍යා පටන් ගත්තා. ඉතින් එක දවසක යනකොට එයාගේ මඟුල් ගෙදෙට්ට ගෙනාවු සාරියල් මාරිය දොර අහනකොට ගිනි ගන්නවා. ඉතින් කෑ ගහලා මහත්තයාට එන්නේ කියලා කතා කළා කියලා තිනවා මම කොහොමද විශ්වාස කරන්නේ මම මුළු ජීවිතේම ආශා කරන සාරිය අල්මාරිය ගිනි ගන්න. මම අරනකොට ගිනි ගන්නවා. ඉතින් ගේ ගිනි ගන්නේ කියලා මහත්තයා එල රසාවක් නොකර ඉතින් කතා කරගෙන ඉඳලා පස්සේ මෙයා කතා කරලා පස්සේ තේරුම් ගත්තලු තනිකන් දෝෂයක් තියෙන මහත්තයා නිකන්. මහත්තයා රසාව කරන්නත් ඕනේ කාට නෑ කියනත් හම්බ කරලා දෙන්නත් ඕනේ. මේක වෙලා තියෙන්නේ හුදට මේක හොයාගෙන යනකොට ඒ පුද්ගලයාට මේ හේතු ගන්නන්න පුළුවන් වල ලුගත් කාන්තාව තමන් එක චිත්තක්ෂණයක ළඟ තියෙන කිනිකුර අරන් ගැහුවා ගිනි ගන්නකොට ජීයා කිනිකුර ගහන්නේ තමයි ඒ තරම් ඒ තමන් ඊටාම ප්‍රිය කරන වස්තුවට සම්පූර්ණයෙන්ම විනාශක අදහසක් අර හිතේ සතිය කැඩියාමත් එක්කම ලූතා යෑමත් එක්කම හිද්ද වෙනවා සිද්ධ වෙලා අනිකන් බලනකොට ගිනි ගන්න අල්මාරිය දකින්න ඉතින් මේ මනුස්සයා කියන එක සාධාරණයි මොකද තරුණ කෙනෙක් සාරි වලට ආසයි නම් තමන්ගේ අල්මාරියට ගිනි තියාගෙන අන්න ඒ වගේ මේ දෙකේදී ද්වේෂය අර්ථම විචිත්‍රයි. හොයන්න අමාරුයි. පුදුමයි. ඒ සත්‍යඥතා ඥානය කියන්නේ ඒකට නෙවෙයි සංසාර බන්ධන හේතු කෙරුවේ හේතු කෙරුවේ තණ්හාවටමයි. ඒ නිසා අපි හැම වෙලාවෙම තණ්හා කරන හැම තැනකම මතක තියාගන්න ඒහා සමාන ඒ වස්තුවට ද්වේෂක් තියෙනවා. මෙහෙම කියනකොට උග දෙනෙක් අකරයි. ඒ නිසා බටහිර ලෝකේ පැහැදිලිව කියලා තියෙනවා තමන් ප්‍රධානම ද්වේෂ කරන්නේ අම්මන තාත්තටයි. ඒකේ ඒක ප්‍රසිද්ධ සහ ප්‍රසිද්ධ සත්‍යයක් ඒක. ආශය කරේ එහෙම කිව්වොත් එහෙම ඉතින් බොහොම හිත නරක කරගන්නවා. ඔය ප්‍රසිද්ධිය කියන්න එපා කියලා කිව්වේ නේතුමාට කාරණා නම් ඒක තමයි. ඔය කොච්චර වුණත් වැඩි දිනේ දබරටයි කියලා අපේ සාමාන්‍ය කතාවක් තියෙනවා. ඕනට වැඩි මොකෙකට හරි ආශා කරුවා නම් ඒක අනිවාර්යයෙන්ම අපිට කැපෙලා ඒ මනසට ද්වේෂෙට ඉන්නවා. ඕනට ද්වේෂ කරන්නේ පොදුමාකාර බැඳීමක් නිසා. යම් කිසි වස්තුවකට අපි ද්වේෂ කරන්නේ, පුද්ගලයාට ද්වේෂ කරන්නේ ඒකට අපි අනිමාර්ථයෙන් පුදුම බැඳීමක් තියෙන නිසා. තණ්හාවක් තියෙන නිසා. ඉතින් මේ තණ්හාවයි ද්වේෂයයි කියන නන් දෙක අයින් කරලා ලේබල් දෙක අයින් කළා මේ වස්තුව දෙය මේ මේ කෙලෙසේ දිහා බලන්න නම් අපි අපි දිහා අනුම් බලන බැරි මේ බලන්න බෑ. ඒකෙත් ගැඹුරු දේවල් බලන්න හම්බෙන්නේ. අපිට පේන්නේ ලාමක පොඩි පොඩි දේවල්. මොකද බලන බලන අඩියට යනකොට ද්වේෂයකට කවදාකවත් මේ තණ්හා පදනමක් නැතුව ඉන්න බෑ. සන්නාවට ද්වේෂ පදනමක් නැතුව ඉන්න බෑ. ওই දෙක ක්‍රියාත්මක වෙන පදනමට කියනවා මෝහය කියලා. මොහේ තියෙන තාක්කල් ඔය දෙන්න විශ්මාර කරගන්න. විශ්මාර තමයි මේ කලුරුදු වෙනදා. නමුත් දෙන්නම ඉන්නේ එකම ගේ. එකම ඇඳේ බුදියන්නේ, එකම හැලිය බත් ගන්න, එකම පැදුර බුදියන්නේ. හරියට තේජෝ ධාතුවට සීතලයි උණුසුමයි දෙකම තියෙනවා. පඨවි ධාතුවට තද ගතියයි මෙල ගතියයි දෙකම තියෙනවා. වායු ධාතුවට ධර්ම ගතියයි සලන ගතියයි දෙකම තියෙනවා. ආපෝ ධාතද වැగిරෙන ගතිය, පිටුපොන ගතිය දෙකම තුන දෙන්නම එක නමයි අපි කියන්නේ. හරිවිල්ලක් නැති නමක් තියෙනවා ධාතු මනස්කාර. මෞපියෝ නම් ඒකෙන් දරුවෝ දරුවන්ගේ තෙමිනි ගතිය අතර දරුවන්ගේ ද්වේෂයක් කරනවා. තියෙනවා. පැහැදිලිවම ඒක නැත්තම් ඒක කරන්න බෑ. දරුවෙක් බිහි වෙන්න බෑ තණ්හා මාන දිත්‍ති වෙනවා. මොළේ පටන් ගන්නවා. ඒක ඇද්දක් නෑ. ඔය ඒක නිසා කියනවා කාම සේවනය කරන වෙලාවදීලු තිරසනාට වැඩියම තරහ වෙන වෙලාව. ඒක ඉතින් ආයේ මොකක්වත් නැහැ. ඒ කියන්නේ ඒ තරම්ම තදම තණ්හාව ඇවිල්ලා තියෙන්නේ. ඉන්සාර මේ සාමාන්‍ය කට වචෙන්ද කියනවා. ඒ කාම සේවනය කරනකොට ලෝකයේ අහවලදී අකපයි කියලා දෙයක් නෑ ඕන දෙයක් තමයි. යුද්ධකත් ඒවා. යුද්ධෙට ඕන ක්‍රමයට දිනන එකයි ඕන කරන යුද්ධෙට සාධාන සාධාන කන්නේ. ඒ නිසා ප්‍රේමික යුද්ධෙටයි නීති නැහැ. එනිදේ එනිතිංගලි. ওই දෙක මැද ඉන්නකන් තමයි මේ සාධාරණ නීති හදන්නේ. අපි මැදගෙන තමයි විවස්ථා හදන්නේ. දැනෙන තමයි මේ ජාත්‍යන්තර ප්‍රඥප්තිය හදන්නේ. ලෝකෙ දුවන්නේ ওই දෙකේ. ওই දෙකට නීති නැහැ. ඕන දෙයක් වළංගුයි. ඉතින් බුදුදහමේ කියන්නේ ඔය දෙක අන්ත දෙක. දෙකම නන් එක මාරු කළ බලපන්. එකමයි. දෙකම එකමයි. මේ මේ මේ රූපේ කන්නඩියෙන් වෙන ප්‍රතිබිම්බය හැබැයි. නිසා මේ තණ්හාවයි මා මේ දෘෂ්ටි දෝෂය කියන දෙක මාරු කරන මාරුව ගහන ත්‍රිකේස් නැතිල දිහා බලන ඉන්නකොට පේනවා මේ ලෝකේ යුද්ධ ලෝකේ බබුස්තන් වලින් කරන බැඳීම් මේ යකඩ බැඳීම් මොන පිස්සුද මේ අපි අහුවෙලා තියෙන අහුවිල දිහා බලනකොට අපි හොඳ අල්ලන්න හදලා නරක ප්‍රතික්ෂේප කරන්න හදනවා කියලා කියන්නේ ඒකම නරක දෙයක් නේ නරක අල්ලලා හොඳ දේ ප්‍රතික්ෂේප කරන්න හදනවා කිව්වහම ඒකත් විලෝපනයක් නේ මේ හොඳ නරක දෙක නැතුව බලන්න පුළුවන් එකම සතා සහජාසයෙන් තොර වෙන්න පුළුවන් එකම සතා මනුෂයා විතරයි ඉතින් අපි හිතනවා නම් ඒක මේ සදාචාරයට විරුද්ධ යාමක්. එහෙම නැත්නම් මේ ආගම ධර්මයට විරුද්ධ යාමක් කියලා ඉතින් මනසට ගැළවමක් හම්බෙන්නේ නැහැ. ඒක හිතන්නේවත් නැහැ පුළුවන් කියලා. ඒ පුළුවන් කියලා හිතන හිතීම ඇති කරගන්න තමයි සර්වඥාන්ති කිං කුසල ගවේෂීව එදා හෙව්වේ මට තියෙනවද මේ මොන නරක දෙකකින් ඉක්මෝලා ගිය සත්‍ය දැක ගන්න පුළුවන් ශක්තියක් දැකගත්තට පස්සේ හේතුව මේක මම කිව්වොත් කවුරුත් අල්ලන්නේ. කිව්වොත් කවුරු තේරුම් ගනීද? මොකද මේ මිනිස්සු මයි ළඟට එන්නේ ඔක්කොම හොඳ මිනිස්සු. ඒක හොඳ ආකාරයෙන්ද කැමති වෙන්නේ. කවදාකවත් නෑ. කවදාකවත් අපි හොඳ ළඟට බොහොම ආකාරයෙන් හොයාගත්ත හොඳක් නේ. ඔක අතාරින්න වෙනවා කිව්වම කියෝ වෙනටක් බයි. මේ මිනිස්සුන්ට කවදාකවත් සත්‍යයක් නෙමෙයි කියන්නේ. සත්‍යයට යාවෙන්න පුළුවන් කමක් නැත්තේ. ඒ නිසා ධර්මයේ ගැඹුර ඔතනයි තියෙන්නේ. හරීම සරල දෙයක් තියෙන්නේ. නමුත් අපි වදාගත්ත දරුවා අපිට බෙල්ල මිරිකලා මරන්න මාරුයි. ප්‍රසූත කරපු අභිම ප්‍රසව වේදනා දිල වදාගත්ත දරුවා බෙල්ල පිළිකලා මරන්න බැරි නිසා. ඉතින් අපි තණ්හාව අහුරුතල් කර කර නාවනාව කව කව කෝකෝවා කියන්නේ. ද්වේෂයනකොට නම් ඉතින් කියනවා උඹටත් ඒක අරන උඹටත් හොඳ නැහැ මටත් ඒක හොඳ නැහැ කියලා කියනවා. තණ්හාවට එමු කියන්නේ නැහැ. කොටිම උප්පත්තියට අපි කැමැති. ජරා ව්‍යාධි මරණ අකමැති. ඒක නැති කරන්න හරි කට්ටියම සෑහෙන උත්සාහ කරනවා උප්පත්තිය නැති කරන්න මේ කාම දේවල් නැති කරන්න එහෙම කතා කරන්නේ. ඒක කිසි ලෝකේ නැති කරන්නේ උඹ කවදාකවත් මේ ලෝකෙට අයිති කෙනෙක් නෙවෙයි කියලා විනාශකයි කියලා බලන්නේ. බුදුජානක දෙකයි බලන්නේ විනාශකෝ අපගබ්බෝ අරත රසෝ කියලා බලන්නේ. ඒ જાතිය නැති කරන්න උපාය මිනිහ කියලා කියන්නේ. බුදුජානක ඉපදිච්ච නිසා භෝගිරියව නැති වෙනවා කිය. අඩුවක් නැහැ. බුදුහාරෝ ඔළුවෙන් ඉරකට බණ කිව්වත් ඒක අඩුවක් වෙන්නේ නැහැ බය වෙන්න බෑ. අපි මොනවා කිව්වද ගණන් ගන්න දෙයක් තියෙනවා. ඒ නිසා අපිට මේක බාහිරට දාන්න යන්න බෑ. ඇතුළත බලන්න මේ තණ්හාව සහ ද්වේෂය අතර දෙන්නගේ තියෙන මේ මේ පිල්මාරුවයි විස්මාරුවයි දිහා බලනකොට එකම අරමුණක් વિશે අපිට කොච්චරක් මේ විවිධ අරමුණු ගන්න පුළුවන්ද එකම අරමුණක් උනත් බොහෝ වෙලා බලනකොට කොහොමද එක චිත්තක්ෂණයක් බැලුවොත් කොහොමද මේ දේ බලනකොට ආනාපාන කියන අරමුණ මැරෙනකම් භාවනා කරුවොත් කෙලවර කරන්න බෑ බුදු උනත් කෙලවර කරන්න බෑ ඒත් තියන එකේ විවිධාකාර මේ වර්ණ ඡායා අර්ථ ඡායා ඒක සියරම් බල බල හිතුවත් අඩු ගන්න අපි නන්නතර වීම කන්නේ විහිිත වීමක් නැතුව ඒක හරි දැනගන්න. ඒකට විවිධ අරමුණු දිගේ යන්න යන්න මේ තණ්හාවයි මානයි මේ ද්වේෂයයි දෙකේ කරන මේ ට්‍රික්ස් ටික කද්දාකත් අල්ලන්න නම් මේකට ඕන කරන්නේ මේ අරමුණු මාරු කිරීමයි. අරමුණු මාරු කරන මාරු කරන පහසු වෙලාට. මේ අද්දේකින් වගේ බලවත් තියෙන නැත්තා මේ කෑම කපින්නකොට අපි හොඳාකාරම දන්නවා රහත වෙන්නේ දිවට කියලා. දැන් ගාතු හවුරු කෑලි තුනක් අතර අරගෙන එක හවුරු කෑල්ල කරගත්තොත් අහු තුනේ කියන එකම රහයි. දැන් කටට දාගත්තාම මුකේ දාගෙන දිවේ ගහ විදිනවනේ. නමුත් එක රහට කටට දාගත්ත ගාම හිතෙන අනිත් හකුරු කැල්ල ගන්න මේ හකුරු කැල්ල ගිලගන්න. නමුත් එකම රහ ඒ පිය රහ නැති කරගෙන ඒ රහ ගන්න මේ රහ නැති කරගෙන. ඒක තමයි ඒ කියන්නේ අරමුණු මාර්ගිකම කියලා කියන්නේ මේ එකක් විනාශ කරන්නේ නැතුව තව එකට අවස්ථාව දෙන්න බෑනේ. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම ඒකක් ඒකක් රජ කරන්න නම් තව කෙනෙක් මරන්න. ඒ ඉච්චරයි ආ. ඒකේ ඒක කිසිම මේ විලිලජ්ජාවක් නැහැ හිතේ. ඉතින් ආසාවට වැඩනොත් අපි හිතට එහෙම බිල්ලෙච්චාවක් නැහැ. ඒක ඕන දෙයකට ලෑස්ති. මොකද මේ අපි තියෙන අකුරු කැල කපම කාටම මොකෝ. මම හම්බ කරපහකෝ මගේ එක මම ගන්නවා. නමුත් ප්‍රශ්නේ තියෙන එක නෙවෙයි මේ කතේ තියෙන එකට මොකද කරන්නේ. ඒක ගිලින්න බෑ. මේ මොනවා හරි කවුරු හරි පූජා කරනකොට මට එන්නේ ප්‍රධාන ප්‍රශ්නේ දැන් තියෙන එකට මොකද කරන්නේ. දැන් දිවුරක් හරි හොඳයි. දිවුරක් අලුතෙන් පූජා කරනවා හරි. ප්‍රශ්නේ නැහැ හොඳ නැවුම් සුන්දරද. දැන් මේ තියෙන එකට මොකද කරන්නේ. අල්ලිම ප්‍රශ්නයක් වෙලා තියෙනවා. දැන් මිනිසුන්ට පූජා කරන එක එපයි කියනවා. දෙයියන්ගේ නාමයට ලබඩාවක් කියලා එකක් තියෙනවා. ඒ කියවල යවනවා. එහෙම නැතු මේ මිනිස්සු පුදුලට අනේ ගන්න මේක වඳින්න ඕනේ. ස්වාමීන් වහන්සේලා පුජා අභෝම හොඳයි කියලා බාර ගන්න. ඉතින් මේක මේක විහිකරන්නේ. මේකට ද්වේෂ කරන්නේ તો කොහොමයි අපි අලුත් එකට ප්‍රේම කරන්නේ? කඩාවත් නැහැ. මේක ඉවර වෙනකොට කැඩලා ගියාට පස්සේ නා ඉතින් මේකටත් ස්තුති වන්දේ පුළුවන් අලුත් එකටත් ස්තුති වන්දේ පුළුවන් ඒක හැම වෙලේ ජීවිතේටම එකයි දෙකයි. ඉවරක් ඉවර වෙනකන් ඉඳලා තව සිවුරක් හම්බ වෙන්නේ ජීවිතේටම එකයි දෙකයි හම්බ වෙන්නේ. ඉතින් දවස් දෙකකට සිවුරු තුන හතරක් හම්බ වෙනවා. ඉතින් මේ සිවුරක් කියලා කියන්නේ මහා නරයක් නේ මහා වදයක් නේ මහා කරදරයක්. ඉතින් හිතන මේ සිවුරු පූජා කරනකොට ගැටයක් පූජා කරනවනේ. එහෙනම් තව වෙන එකක් පූජා කරනවා. ඉතින් අර මනුස්සයා වෙත් දෙන්නේ මේ නිවන් දකින්න සිවුරු පූජා නේ අපිට තියෙන අනේ මේ සිවුරු වෙනුවට අපිට මේ පොඩි බැටරි පුංචි බැටරි ගැලවියක් කියලා පූජා කරනවා. මේකේ ලෝභය කිව්වහම මේකේ තියෙන මේ ක්‍රාෆ්ට්මන්ෂිප් එක මේකේ තියෙන කට්ට කයිරාටිකම දිහා බලනකොට කිසිම හැදියාවක් නැහැ. අනිත් එක උත්තර බඳින්න ඕනම මොකුත් නැහැ. මින්න විල්ලජ්ජාවක් නැහැ. කවදාකවත් විල්ලජ්ජන ඕන දෙයක් හිතනවා. දුරංගම මේක තරම් අර ඊරං ගුහාසය. ඉතින් ඇතුළේ පේනවනේ මේ සෙල්ලම් අපිට. විශේෂයෙන්ම මම දැන් දෙකෙන් දකින්න තමයි ඉතර නැත්නම් දැක්කම ඉලක්කත් එක හවුරු කියලා එකත් එකක් වගේ එකක් වගේ විකුර ගන්නෙත් නෑ ආහාර හොඳ ඇටි එක අටි ඇටි කියලින්ද මම ඔක බලන්නේ දවසේ ඉඳන් හකුරු දෙල්ල බලන්නේ ඉඳන් තමරට හවුරු පහයක් කන්නේ. ඉතින් දැන් කෝකට කියලා නම් හවුරු ටික තියෙන කාල කාල කාල බලන්නේ විදවත් වන්ද බොහොම මාරේ ගෙහෙල වෙලා හකුරු කන්නේ දිගිනාල වුණා අර ඒක නවත්තන්න දිගටම ඒක පේන්නේ නිකන් දුර්ලභකම් අතුවීමක් වශයෙන් එහෙම නැත්නම් මේ නුකීවිතක් වශයෙන්. නමුත් අතුලත බලන්න හිටියොත් එහෙම මේක නිකන් අර හුඹහකට වතුරක් කරනවා වගේ එහෙම නැත්නම් සත්‍යච්ච කබලට වතුර දානවා වගේ වැඩන සද්ද නිසා චොස් කරනවා එච්චරයි. ඊගා වතුර කන්නනවා ආය චොස් කරනවා එච්චරයි. නිකන් කාය පසයක් තියෙනවා. මේ මේ අර මොකද්ද කියන්නේ අතිත්තෝ කාමදාසෝ අතිත්තෝ ලෝකෝ ඌනෝ අතිත්තෝ කාමදාසෝ කියලා ඒ රටබාල ස්වාමීන් වහන්සේ කියනවා රජුරුවන්ට. රටබාල කියලා කියන්නේ මහත්මුතු පරම්පරාවෙන් 80 කෝටියක් ධනෙට විලා අතහැරලා දාලා පැවිදි වෙලා. ඉතින් රජුරුවත් කලබල වෙනවා ඒකට. පස්සේ මෙයා ආවා ඊට පස්සේ රාජකීය උයානෙමයි නතර වෙන්නේ. විද්‍යාව නතර වෙනකන් රජුරෝ යනවා. මේ මොනකද මොකද මේ කරපු වැඩේ කියලා. රජුරට ඇත්තටම අභියෝගයක් වුණේ. ඉන්දියාවට පස්සේ ඇයි ඔබ තුමා මේ පැවිදි වුණේ දැන් මෙච්චරක් දැන් බුදලිත් දැන් රජ වයසන්තක වෙනවා. ඒක කියනවා උත්ිට්ඨෝ ලෝකෝ ඌනෝ ලෝකෝ අතිත්‍තෝ කාමදාසෝ. ඌනෝ කියන්නේ මේ යුග්ගමයි. මේ ලෝකේ හිගයක් තියෙන. අතිත්‍තෝ කවදා තෘප්තිමත් කරන්න බෑ. කාමදාසයයි මේ කාමයට පහඳින එක තමයි උදේ ඉඳලා හැන්ද යනකම් කරන්න කියලා. දුකයි එහෙම කියන්නේ ඌනෝ කිව්වම දැන් බලන්නකෝ මගේ රාජමාලි ගානකත් අදුවන්නේ නැහැ. පිළිලානේ. ඇයි ඌනයි කියලා කියන්නේ? ඒතර කියන ඇත්ත ඒක ඇත්ත. නමුත් ඔබතුමාට ආරංචියක් හම්බුනොත් එහෙම අසල්ල සිදුදුන රාජ්‍යයක් තියෙනවා. ඒකේ ඉන්නවා මේ හොඳ පිළිච්ච රජ කෙනෙක් ඉන්නවා. ඒ රජුක කහලා ගන්න පුළුවන්. යුද්ධ කරන්න පුළුවන් ගන්න පුළුවන් කිව්වොත් ඔබතුමා යුද්ධ කරලා ගන්නවද නිකන් නෝ. කෝ ගහනවයි කිව්වා එහෙම. එහෙම කොහේ? මේ දැන් තියෙන එක මදි නිසා අතෘප්තිකර නිසානේ. කාමදාසෝ මම කොහොමද කාමදාස වෙන්නේ? මම රජු රෝණේ කියලා. උතුම් අන්තපුර ගෑන් පීතනෙක් ඉන්නවා. ආ දැනට 70ක් කියනවා. තව ලස්සන ගෑණියක් ඉන්නේ. මොකද කරන්නේ? මම ගෙන්න ගන්න. අයියේ මොකෝයි? දාසකම නිසා තමයි. ඉතින් නෝ ඒකෙන් මහා සාත්විතුවට ගත්තොත් තරයි දුගියටත් ඔච්චරයි රජුරවන්නත් ඔච්චරයි රටවැසියටත් ඔච්චරයි දොස්තරටත් ඔච්චරයි ලෙඩටත් ඔච්චරයි ගුරුවරයටත් ඔච්චරයි ගෝලයටත් ඔච්චරයි දරුවන්ටත් ඔච්චරයි අමරදාතටත් ඔච්චරයි ලද්දාපටම තියෙන්නේ අතෘප්තිකර தත්ත්වයක් ඌණ භාවයක් කාමදාස භාවයක් ඉතින් ඒකේ අපි අතර මොන වෙනස් කරන්නේ අපි අතර මොන මේ ධාරාතිරන්ද ඔක්කොමලා කාමදාසය කාමරාජිනී කාම රාජධානී පංජිනීක තමයි කරන්නේ ඒක දැකගන්න එකයි අනුන් එක බලන් යන්නත් එපා නඩු ඒක හරි භයානක විෂයක් Taman එක දැක ගන්න ඉතින් අනුන් එක දකින්න නැතුව බෑනේ. අපි බාහිරේ තිබෙන දේ ඒක දිහා බලලා මේක Taman තුල තියෙන නිසානේ අපිට අනුන්ගේ රාගේ පේන්නේ. අපි රාගේ ප්‍රහීන කරනවා අපිට අනුන්ගේ රාගේ දැක ගන්න ඕන කමක් නැහැ. පේන්නේ අපි ළඟ රාගේ තියෙන නිසා. අනුන්ගේ ද්වේෂය අපිට පේන්නේ අපි ළඟ ද්වේෂය තියෙන නිසා. ඒක නිසා අපි ඒකෙන් අභ්‍යන්තරගත කරගෙන ඉන්සයිට් කියලා කියන්නේ විපස්සනා ආරවණ බලන්න පටන් අරගත්තොත් ඒක ආයේ මේ අහවල් අරමුණේ නිවන් දකින්න බෑ කියලා වෙලාවක් නැහැ. අසවල් මේ ඉරියව්වේදී නිවන් දකින්න බෑ කියලා වෙනසක් නැහැ. අසවල් චිත්තක්ෂණයේදී නිවන් දකින්න බෑ කියලා දෙයක් නැහැ. ඒකෙදී ඔය අපි ගත්තොත් අසුබයක් දවස් හතරක් ගිහලා කුණු වෙච්චි මලමිනියක් ගත්තත් හොඳ තරුණ තරුණෝදේ නලින කාන්තාවක් ගත්තත් ඒ දෙකේ කිසි වෙනසකුත් නැහැ. දෙකේම තියෙන එකම ලක්ෂණ. ඉතින් කියන සාමාන්‍ය හිතපුරුදු නැති කෙනාට ස්ත්‍රියව දිහා බලන්න එපා. අසුබදියා බලන්න ලේසි. නමුත් දෙකේ කිසි වෙනසක් නැහැ. හැම එකේදීම අර හිතේ තියෙන මේ තණ්හාවයි ද්වේෂය දෙක මාරු වෙන හැටි. ඒක දිහා බලනකොට මේ හිත විතර විචිත්‍ර වස්තුවක් ඕන කුණකින් ඕන සුභයක් ගන්න පුළුවන්. ඕන සුභයකින් කුණ කුණ ගන්න පුළුවන්. පුරුදු කරපු නැති හිතට සුභේ සුභේමයි කුණ කුණමයි. පුරුදු කරපු හිතට සුභෙන් කුණ ගන්න පුළුවන්, කුණෙන් සුභ ගන්න පුළුවන්. එතකොට බාහිර වස්තුවලින් කුපිත ගතිය අඩුයි. බාහිර වස්තුවලින් නලවන්න පිනවන්න පුළුවන් ගතිය අඩුයි. ඒක උත්තර තමයි උපේක්ෂාව නැත්තම් අෂ්ටලෝක ධර්මයේ කම්පාණ වෙන தත්ත්වෙට එන්නේ. ඉතින් ඒකෙදී හරි ලස්සනම සිද්ධිය තමයි මම මෙච්චර මේ කතා කරේ. මේ තමයි මේ කෙලස් කන්දරාය මුලට තණ්හාව ඉදිරිපත් කරපු එක තමයි මේ බුදු අමාරු හිතාගන්න එක හේතුව වේදනාපච්චය තණ්හා කියන තැන ඇයි තණ්හාව දින ඇයි මෙච්චර බලවත් ලෝකෙට දුක් දෙන ද්වේෂය එලිකරේ නැත්තේ කියලා. හේතුව මොකක් භාවනා ක්‍රමයේ විශේෂම ගණනයි පුරුක ගැන කවදාකවත් අපිට ද්වේෂයක් එන්නේ නැතිලු දැන් මේ ආයසතුම් මෙතෙන් ආ පිළිවෙන්න වල ද්වේෂයක් එනවනම් එන්නේ මෙයා වෙනුවට එන්න තිබුණ තව හොඳ කෙනෙක් ගැන අදහසක් තිබුණ නිසායි. තව හොඳ එකක් පිළිවෙන්න හැඟීම නිසායි මට දෙන්න තිබුණ chance එක මීයක් කෑවනේ අය මෙයා නාවනම් අර මිනිහා එන්න තිබුණ ඒ මනස හොඳයිනේ කියන නිසා තමයි මෙයාත් එක තරහ වෙන්නේ. ඒක මෙයාත් එක්ක ප්‍රශ්නයක් නැහැ. ද්වේෂයක් එන්නෙම ඒ Taman හම්බෙන වස්තුවට වඩා හොඳ ඒවා ගැන අපේක්ෂාවක් තියෙනවා. එතන තියෙන තණ්හාව. ඒ තණ්හාවට අවස්ථාවක් නැතිවීම නිසා මේ ඉදිරිපත් වෙච්ච එක කපඤ්ඤම් කොටඤ්ඤම් මරඤ්ඤම් කියලා ඉන්නේ. ඉතින් ඒක දිහා දැක ගන්න පුළුවන් නම් වස්තුවේ නෙවෙයි ඒක තියෙන්නේ අපි වස්තු දිහා බලන දෘෂ්ටි කෝණය. ඒ දෘෂ්ටි කෝණය ගැන තමයි බුදුහාමුදුරු කතා කරන්නේ මේ බබුස්තන යක දෙම්බන්දිර බැම්ම කපන්න පුළුවන්. මොකද දරුවන් කෙරේ සා වස්තු කෙරේ ඇති ආශාව නිින්ද දිවත් නැති වෙන්නේ මරණේ දිවත් නැති වෙන්නේ භූත බලවේග වෙලා හරි ආපහු මෙතෙන් දෙනවා. ඒ නිසා ඒ බැම්ම තමයි බලවත්. මෙන්න විදිහට අපේ වචනේ කියනවනම් ද්වේෂයට වැඩිය ද්වේෂාරි ක්‍රියාත්මකයි. ද්වේෂයට වැඩිය තණ්හාව හරි බලවත් මොකද තණ්හාව ওই මායාව ඔක්කොගෙම ඉන්නවා බොහෝම සීම වැඩ කරනවා. ඒකෙන්මයි ද්වේෂය ඇති කරන්නේ. ඉතින් ගොඩ දෙනෙක් හිතන්නේ මේ තණ්හාවයි ද්වේෂයයි දෙක එක භාජනේ එක ආසනේ තියන්න පුළුවන් කියලා. දෙන්න ඉන්නේ එකටමයි. හරියට හැම පහනක්ම ඒ පහන විසින් අන්ධකාරයක් ඇති කරගෙන ඒකට තමයි ලගින්නේ. ආලෝකය ඇති කරන හැම ප්‍රභාවයක්ම ඒක විසින් ඒකට අන්ධකාරයක් ඇති කරගන්නවා. ඒව නැල්ලා ඒකේ තමයි එයා ලගින්නේ. ඒ වගේ තමයි මේ සෑම හොඳක් තියෙන තැනකම ආසන්න වටේ තියෙන නරක. හැම නරකෙම ආසන්න වටේ තියෙන හොඳක්. දෙකම බලන්න බෑ. ඇහැ අපි පුරුදු කරලා නැහැ. අපි ඇහැ පුරුදු කරන්නේ නම් වස්තෝනේ වස්තුවක් දිහා වැඳහත්ව බලන්න. පූර්ව නිගමෝලින් තොරව බලන්න. ප්‍රතික්‍රියා නොකර බලනවා කියනකොට ඒක කියන එතකොටම නිවන් ලබලයි කියන. තදංග නිබ්බුති කියලා කියන්නේ බලන්න පුරුදු වෙන චිත්තක්ෂණ පාස මිදීමක් තේරෙන පටන් ගන්නවා. තමන්ට තේරෙන පටන් ගන්නවා දැන් ගැටි ජීවන පාඩට ඇවිල්ලා තියෙන කියලා. හැබැයි සාක්ෂාත් කරලා නැහැ. ඒ කාර්ය විනෝය. ඒතකොට තමයි Brahmachari ජීවිතේ රසවත් වෙන්නේ. යෝගාචර ජීවිතේ රසවත් වෙන්නේ. එහෙම නැතුව මට මෙච්චර ලියන්න තියෙනවා කියලා බරක් අරගෙනත් බෑ. මේක ලියන්නම බෑ කියලා දෙයයන් අතර බාර දෙලත් බෑ. ඔය ටික ටික ටික ටික ලියේ. ඒකයි මධ්‍යස්ථ අරමුණක් දීලා තියෙන ආනාපානේ. ආනාපානේ දිහා හැමදාම අලුතෙන් බලන්න. කවදාකවත් මේ විනාඩි 5කට පස්සේ කියලා බලන්න එපා. දැන් එන ආනාපානදී අලුතෙන් බලන්න. බලන බලන ඉන්නකොට ඉන්නකොට ඒකේ තියෙන ද්වේෂ ස්වභාව, ලෝභ ස්වභාව, ගුරුසු ස්වභාව, සියුම් ස්වභාවයේම දකිනවන හරියට කාණ්ඩකට ඇල්ල වගේ භාවනා දිගට යනවා. අපි භාවනාට හරව ගන්නවා. නමුත් ධම්මපද කතාවේ එහෙම මේකක් නැහැ. නමුත් අපිට ඒ විදිහට මේ මතු කර ගන්න පුළුවන් භාවනා කරන යෝගාවචරයේ වශයෙන්. කියන වරන්දන කතා කියන කඩේ ගන්න අනිත් කොරෝනා පිටියක් අනේ බදලා කරන්නේ ඒක කතා කරනවා ඔස්ට්‍රේලියාවේ ඉන්න කතා කරන්නේ ඒ මුල මෙට්‍රෝ එයා පයින් කෙනෙක් මේ කතා කරන්නේ තීරණ ගොඩක් දෙන්නේ කතා කරන්නේ නෑ නෑ එයා හාමුදුරුවෝ දෙන්නේ ඉංග්‍රීසි කතා කරන්නේ ඉතින් පොඩ්ඩක් කතා කරලා ධම්ම ජීව හාමුදුරුවෝ කතා කරලා පුළුවන් කියලා ඔව් අනිසරණ ගෙනයි ඔස්ට්‍රේලියානු හාමුදුරුවෝ දැන් ඉන්නේ උලුවතකනේ කතා කරන්නේ නිස්සරණෝ නිස්සරණෝ ආම්ලගේ නම ආ මෙයාගේ මේ ධම්මති ධම්මරත් ජානතුන්ගේ අඳුරන එකනේ ආ ධම්මරත් ඒකල සිංහලෙන් කතා කරන ඒ chance කතා කරලා ඉවරලා පස්සේ ඉංග්‍රීසියෙන් කතා කරලා කතා ඉන්නා වෙලා මම මේ සිංහල ප්‍රැක්ටිස් කරනවා කියලා කියනවා <laughs> උඩුගත ගැන ඉන්නේ කියලා. ආදරෙන් මේ අපි අවය ක්‍රියා කරන චිත්ත ක්‍රියාවය කියන්නේ මේක වායු ධාතුවමද වායු ධාතුවේ කොටසද ඒක? ඔව් ඒක තමයි ඒක මේ අභ්‍යන්තර බාහිර දෙකේම තියෙන වායු ස්වභාවය කියලා කියන්නේ කම්පන චංචන දරණ සලන ගතිනේ. ඒක ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් මේ පංචස්කන්ධය තුල ක්‍රියාත්මක වෙන්න චේතනාවක් ඉසර වෙන චේතනාවක් නැති වෙච්චාම වායු ධාතු වායු ධාතු විතරයි. ඒක මේ ක්‍රියාවක් බවට හෝ උස්මක් බවට හෝ ආස්වාද ප්‍රසවාසයක් බවට නැත්නම් ඔය උද්දංග මාතෝගම වාතයක් බවටපත් වෙන්න චේතනාවක් මුල් වෙන්න ඕන. මේ චේතනාව තමයි චිත්ත කිරිය මේ මේ මෙතෙන්දී අත උස්සන්න ඕනෑ කියන හිතන හිතවිල්ල. එතකොට ඒක උස්සන්න ක්‍රියාත්මක වෙන්නේ පඨවි ධාතුවත් තේජෝ ධාතුවත් වායෝ ආපෝ ධාතුවත් නෙවෙයි වායෝ ධාතුව තමයි. එතකොට ඒ වැඩේට මේ චේතනා අණුව මේ නාම රූප දෙකට සම්බන්ධ වෙන වායෝ කොටසට කියනවා චිත්තගිරිය වායෝ ධාතුව කියලා. අපි අත මුළු ශරීරයෙන් කරද්දී මෙතනින් මුඩ ගන්න මේ අත විතරක් ගත්තොත් එහෙම දැන් මේ අතේ තියෙන බටේ ආපු තීජෝ වායන දැන් මෙතන ඊට වඩා දෙයක් නැහැ ජීවිතයකට තියෙන නම් මෙතෙන් අපි චේතනා මුසු වෙනවා ඊට පස්සේ අපි ක්‍රියාත්මක වෙන්න කියන්නේ නැහැ. ඒතර ගන්න දැන් මේ මරුණට පස්සේ මෙතන දැන් තියෙන එකයි මරුණ මේ ඊළඟ මොකද වෙන්නේ? මෙතන මේ දෙක වෙනස් මොකක්ද? අරක අවිඥානිකයි මේක සවිඥානිකයි. මොකද ඒතර අවිඥානික කියන්නේ මේ වායු ධාතු වල ක්‍රියාත්මක වීම හැකියාවක් තිබෙන්නේ කොහොමද? වායු ධාතුවල බලපෑම් කරන්න බෑ. මේ වායු ධාතු ඊටපස්සේ වායු ධාතු ස්වභාවයට යනවා කායක බලපෑමට යන්නේ. නමුත් චේතනාව තියෙනවා නම් අවිඥාන සසංඤිම්මි සමනකේ කියලා කියන්නේ සංඥා සහිත මනස සහිත. වියාමත්තේ කලබරේ සසංඤිම්මි සමනකේ. මේ බඹයක් පවනෝ ශරීරයේ සංඥාව ඇති කල්ලි මනස ඇති කල්ලි. මේ තුල දුක්ඛ සත්‍ය මම පරමයි. මේක සංඥාවේ මනසයි නෑ මේ නැත්තම් ඒක තුල දුක්ඛ සත්‍ය පැනවිලක් කරන්න බෑ. නැත්තම් ඒ දුක්ඛ සත්‍යය ප්‍රහාණය කරන්න බෑ. මලකුණක දුක්ඛ සත්‍යයක් අපිට පේනවා. මලකුණක් කියලා ඒ මලකුණට නිවන් දකින්න බෑ. මාසයෙන් මේ අතවතදී මේ ආදී මස් වලට හැකියාවන්නේ. සමණ හැකියාවක ජීවිකුත් නෑ. ඇටන ඇටවලට හැකියාවන්නේ නොවති විතරයි නේද? දේවලට හැකියාවන්නේ. නමුත් මේක අර මේ නහර ඇදෙනකොට තමයි මේ අත උඩට ඉස්සෙන්නේ. නහර ඇදෙන්නේ වායු චිත්තගිරි වායු කියන එක නේද? නේද වායුවකට මෙතනදී මේ පටේ ආපෝ තේජෝ කියනවකට චේතනාවෙන් පළවෙනිම බලපෑම ඇති කරන්නේ කොහෙන්ද? කොහෙන්ද කියන්නේ? දැන් අපිට හිතෙනවා කියලා මෙතන අතේ නහරය ඇදුනොත් තමයි මේ ඇට ටික ඇදෙන්නේ. ඇට ටික ඇදුනොත් තමයි සම මස් ඇදෙන්නේ. මස් ඇදුනොත් තමයි සම ඇදෙන්නේ. ඒක වායුවකට මුලින්ම කියන්නේ. ඒක වායුවකට හිතට බලපෑම මුලින්ම වායුව කියලා රූප කලාවේට බලවැම කිතින් එල්ල කරන්නේ කොතනින්ද? අපි වඩා කොතනින්ද කියලාද ඒ කියන්නේ ස්ථානයක් වගේ. මුලින්ම බලවැම කියන්නේ ඒ කියන්නේ මනස කොහෙද තියෙන්නේ කියලා අහන ප්‍රශ්නයක්. ඒ වගේ. ඒක කියන්නේ තියෙන්නේ පුත්‍රයන්වන්සේ දේශනා කළ තියෙන විදිහට මනස අරූපී වස්තුවක් නිසා කාලයට තා දේශයට අහුවෙන්නේ නැහැ. මනස අසවල් තැන තියෙනවා මේ වෙලාවේ තියෙනවා කියලා ඒවල තියෙන්නේ රූප ලෝකේ. මනස තියෙන්නේ අරූපී ලෝකෙක. ඒ නිසා ඉස්ලාම් විද්‍යාවක ඔය පිස්සු කතා කරන ඔක අතහැරලා දාපුවා. ඌ ඌ গুপ্ত විද්‍යාව බුදුහාමර කවුරු කිව්වත් අතහැරියා. ඊට පස්සේ ඒගොල්ලෝ පරිශන කරා the brain මුලේ හොයලා බැලුවා. කිසිම දැනක මනස අහුනේ නැහැ. එසේ the mind හිත හොයන්න පටන් ගන්නවා. දැන් ප්‍රශ්නේ වෙලා තියෙනවා කොතනද මෙයා තියන්නේ? මුලේ ගාව තියෙනවද හෘද වස්තු ගාව තියෙනවද කියලා. අපේ පොත කියනවා හෘද වස්තු තියෙනවා. විද්‍යාඥයෝ කතා කරලා කියනවා මුලේ ගාව තියෙනවා කියලා. මොකද තාම නැහැ. මේ තියන්න පුළුවන් තැනක් නැහැ. මොකද යා ශරීරයි. ඒ වගේම රූප ධර්මයක් නැහැ. අරූපී වස්තුවක්. ඒ නිසා මනස කියන එක මේ කාලයට අහු වෙන දෙයක් නෙවෙයි. කියන්නේ අපි නිදර්ශනයක් වශයෙන් ගත්තොත් අපි පුංචිම කාලෙක අපි කිලින්ම දිවට ලුණු කැටයක් තියලා අපි ලුණු රස විඳලා තියෙනවා. ලුණු විතරමයි. මොකක්වත් නැතුව ලුණු රසයක් විඳලා තියෙනවා. ඉතින් අපි ආයේ අවුරුදු 50කට හරකට පස්සේ ආයෙත් ලුණු කැටයක් තියලා බලනවා. තිබ්බහම එදා ලුණු රසේ අද ලුණු රසේ වයසට යෑමක් වෙලා තියෙනවා. මිනිස්සු බණාවට පස්සේ ලුණකට දෙවයිද දෙන්නේ නැහැ. ඊට පස්සේ ඒක ගෑනු කෙනෙක් කටේ තියෙනවා. එතන අපිට හිතා ගන්න පුළුවන් දෙයක් ගෑනු ලුණු රස සහ මයි ළඟ තියෙන පිළිමි ලුණු රස වෙනසක් තියෙනවා කියන්නේ. වෙනසකුත් නැහැ. එනිසා ලුණු රසය වගේ ප්‍රායෝගික රසයක් ගන්න බැලුවොත් මේ වහිත වයසට ගිහිල්ලත් නැහැ. හිතේ ගෑනු පිළිමකමකුත් නැහැ. හිත ඉන්න තැනකුත් නැහැ. දේශයක් කාලයක් නැහැ. නමුත් එයා දර වැඩකාරයා. එයා තමයි විධානය දෙන්නේ අර මුලක පේන්නේ නැතුව ඉන්න ප්‍රධාන හොරනායකයා. එයා තමයි ක්‍රියාත්මක කරන්නේ. යාගේ විධානය ක්‍රියාත්මක නැත්නම් මරනවා. ජේම්ස් බොන්ඩ් ෂෝස්වල පෙන්නන්නේ. එහෙනම් මිනිහා පෙන්නන්නේ නැහැ. මිනිහා පෙන්නේ මිනිහාගේ විධානය ලැබෙන කට්ටිය කුලියට ගන්නවා කට්ටිය. කුලී හේවයි. කුලී හේවයි නොතර කෙවල. ගෙවල යවන වැඩේට කුලිය මරනවා. අවුනත් කුලී හේවය. වෙන උදන්න කොහෙන්ද විධානය ආවේ කියලා. ඉන්නවා රහසොත්තු දෙවි කවදාක බිම දාන්න බෑ. දැන් මාෆියායක මුළු ලෝකෙම තියෙන කවදාකත් අල්ලන්න බෑ. මොකද ප්‍රධානියා ඉතන වැඩ කරන කයවත් දන්නේ. ඔය මින්දිනා දෙමළ මිනිස්සු උගිනෝ ඌ ඒ දවසට ජේවිපි ගේ හිටිය ඌ 15ක් මෙහෙවවලු. මේ මෙහෙවන එක එක්කත් මෙයා කවුද කියලා දන්නේ නැහැ. හැමදාම කතා බතා කරනවා විධානියකුත් වෙනවා කුහින් එනවද දන්නේ නැහැ. මෙයා ඉන්න කට්ටිය උඩින් ඉන්න මිනිහා කවුද කියලා දන්නේ නැහැ. Tamanda විධානින්න කොහෙන්ද කියලා දන්නේ. හැබැයි වෙහෙල්ලුවොත් පහුවෙන්ද ඇඳ උඩ මිනිහ තියෙනවා. ඒ රහස් සේවාවලු දැන්නේ ඒක මිනිස් හොඳට බුදුහා උදාහරණ කලෝ කරලා තියෙනවා මට පේනවා. ප්‍රධානක අහුවෙන්නේ නැහැ. ඌ හොඳට ටයිකෝට් ගහගෙන ඌ නිතරම කැබිනට් එකට යන නිතරම ජූරියට වාඩි වෙන රටේ ප්‍රසිද්ධ සමාජිකේ ප්‍රසිද්ධ පුරවැසියෙක්. මුතිහාද මේ වැඩේ සම්පූර්ණ කරන්නේ මිනිහ පේන්නේ වැඩ කරන කුලියට මිනිස්සු දන්නේ නැහැ වගේ නාම රූප දෙක අතර තියෙන මේ සම්බන්ධතාවය මේ අල්ලන්නම අමාරු තාමත්ම මේ ප්‍රතිඋත්පන්න ධර්ම දෙකක ඉතින් මේ නාම ධර්මයේ අල්ලන්න බෑනේ අපිය කියන විදිහට අල්ලන්න බෑ නමුත් බුදු දඥාන්සේ සඳහන් කරනවා නාම ධර්මේ නටන නටන නටන ට්‍රික්ස් ටික රූප ධර්මයකට දීලා ඒ රූප ධර්මයේ නටවන ට්‍රික්ස් ටික සේරම ඇල්ලුවොත් අර යගේ මැප් එක අහු වෙනවා ඉතින් ඉතින් මැප් එක අහු වෙනවා එමු නේතු කරන්නේ නිසා ආනාපානෙ දෙන්න දීලා ආනාපානෙ ප්‍රිය වෙලාවෙත් බලන්න අප්‍රිය වෙලාවත් බලන්න ගුරුදු වෙලාවත් බලන්න සියුම් වෙලාවත් බලන්න ළඟත් බලන්න දුරත් බලන්න අතීත නාගත ප්‍රතිපද බලන්න තී ආනාපානෙ ස්වරූපේ බලනකොට වායු ධාතු ස්වරූප දක්ින කරන්නේ පරිශනාකාරී වුණත් කරතයි. මේකට විධාන දෙන මේ පණිවිත වල ඡායාව ගන්න පුළුවන්. රූප ධර්ම සේරම දැනගන්නකොට නාම ධර්ම දැනගන්න පුළුවන්. එහෙනම් අච්චත මෙච්චන මෙච්චත කොච්චරද කියන මූල ධර්මය අනුව තමයි නාම ධර්මට යන්න පුළුවන්. එහෙම නැතුව අර විදිහට මෙහෙම අල්ලා කෙරුවන කොහොම ලේසි විද්‍යාවට අහු වෙන්න තිබුණා ඔක. තියෙන්න ඕනේ නාම ධර්ම කියලා කියන්නේ එහෙම දේශේසා කාලයට අහු වෙන්නේ නැති න්‍යාය ධර්මයක්. ඒ නිසා මේ ත්‍රිමාණයට එහා ගිය එකක් ඒක. ත්‍රිමාණ කියන්නේ දිග, පළල, උස. ත්‍රිමාණ තියෙනක රූප ධර්ම වලට. ඒ ත්‍රිමාණ රූපී අඳින්න පුළුවන්. ඕන දෙයක් වෙනවා. 3 dimension. මනස 4 dimension එක. ඒක මම දැන් මෙතන කියන තැන විතරයි තියෙන්නේ. ඒක නිසා reality 4th R කියලා කියනවා. reality ඒක කොතනද ඒක තියන්න ඕන කියලා අහුවොත් එහෙම ඒක ඉතින් අර මේ නැතිකම් කතාව වගේ තමයි. නැතිකම් කියන කියලා පණිඩක් කරුවට පස්සේ ඒවල දින අපි ගන්නද. නෝර තමයි නැතිකම් කියන්නේ කියලා. ඒක නැතිකම ඔක තමයි හොයන එකක් තමයි නාම ධර්මයන්නේ බුදුදහමේ ඒක තමයි කිව්වා මම දැක්කා මට පේනවා උඹට බලන්න පුළුවන් බලන්න පුළුවන් ඉන්නේ මේකට සාපේක්ෂ විතරයි රූප ධර්ම වලට සාපේක්ෂව තමයි රූප ධර්ම වල මේ පිළිඹුයෙන් රූප ධර්ම පිළිඹු කරන්නේ නාම ධර්ම තමයි රූප ධර්ම හොඳ නරක දිග පොඩි අරම කියන්නේ හිතේ කලරේෂන් හිතේ වර්ණ ගැනීමනේ. හිතේ නට නැටුම් ටික බලන රූප ධර්මයේ ඉන හැම නැටුමක්ම සාදරයෙන් මනික කල්ලන අල්ලගෙන හොඳට බලන්න බලනකොට ඒ වෙලාවේ දැන් අපිට මෙහෙම කීත හැකි අපිට ආනාපාන බොහොම ප්‍රියට මුදුට yaadena භාවනා යන වෙලාවක් තියෙනවා කියන්නේ ඒකට අපිට වෙන ආනාපානේ ප්‍රිය විදිහට ඒ කියන්නේ හිත ප්‍රිය වෙත හිතේ ප්‍රිය ස්වරූපෙ වෙන්න ඒක සමානට ආනාපාන පේන දැන් නැගිට්ටත් එකයි හිටියත් එකයි මොන අතල දාලා නැගිටිනවා කියලා ආමනාපෙල නැගිටින වෙලා තියෙන්නේ. එතකොට ආනාපානේ ආමනාපයක් වගේ වෙන්න පුළුවන් හිත තමයි පේන්නේ. ඒකමට ලෝකෙ ඔක්කොම කොච්චර හොඳ මිනිස්සු තම තමන්ගේ ඉතින් කෙලෙසොත් නේ වැඩ කරන්න කමක් නැහැ ඉතින් කරන්න නැහැ කියලා අපි මෛත්‍රියෙන් ලෝකෙ දිහා බලනවා නම් අපිට ලෝකේ මෛත්‍රිය වශයෙන් පේනකොට හිත මෛත්‍රී වෙච්ච වෙලාව තමයි. ද්වේෂයෙන් දැක්කම අම්මා අප්පාත් එපා වෙනවා කවුරුත් එපා වෙනවා එතකොට හිත තමයි මේ පැන නිසා හිත ගිය තැන ආතරජ මාලිගාව සයදී කියන වගේ මේ අපි මේ නටන නැතිලෙන් උදාහරණ දෙන්න තමන්ගේ ඉරියව්වෙන් තමන්ගේ මේ පෞරුෂත්වෙ පෙන්නවා මේ හිත තමයි පෙන්වන්නේ ඒ නිසා ඒක නරකක් බලන්නත් එපා හොඳක් බලන්නත් එපා එයාගේ තොරතුරු පුත්තු පුළුවන් තරම් දැනගත්ත විදිහට මිනිහ කොටු කරතයි හිතේ ස්වභාවය හොඳ නරක සැප දුක් ඔක්කොම පේන්න ආරින්න. පේන්න ආනකොට අපිට සාමාන්‍ය ඡායාවක් ගන්න පුළුවන්. හැබැයි රූප ස්වභාවයෙන් ගන්න නැහැ. රූප ස්වභාවයක් නැහැ යාට. නාම ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒ වුණත් ඒක අල්ලන්න පුළුවන් රූපෙට කරන රූපය කියන්නේ වේදනේ මේ තිරේ නම් ඒකට වැටෙන ආලෝකයේ ඉන්නේ කැමරාවෙන්නේ. ඒ කැමරාව ගැන මොකද්ද මේ වෙලාවේ කැමරාව මොකක්ද එන්නේ කියලාද වේදිකාවේ වෙන්නේ. තිරේ දිහා බලලා කීයේ. හැබැයි එතෙන්දි ගියාට මේ ඥාන පිටිම රූප නැහැ. ඒක වෙන සංකල්පයක් තියෙන සෙලුලර් දෙක වැඩේ යන්නේ. නමුත් වැදුනකොට මේකේ චිත්‍රපටියක් කරනවා. අරක එවුව නැහැ. නමුත් මෙතන නාඩවලදී අපි චිත්‍රපටියක් බලන්නේ වගේ හිත බලන්න ඕනේ නම් රූප ධර්ම ස්ටඩි කරන්න. රූප ධර්ම හොඳට අවධානවත් වෙන්න ඒකට පේන්නේ හිත තමයි. ඉතින් මේකට ගොල් දෙනෙක් අනුන්ට පවරණ එක තමයි දෝෂය. මගේ හිත නරක කෙරුවේ ආසවලා. ඒ තාක්කල් මනුස්සයට මේ ස්වයං අධිකාරියක් එන්නේ නැහැ. මගේ හිතන එකක් කරන්න කාටවත් බෑ මම්මයි. ඒක මේ මේ මාවසේතුන්ගේ නෝන හතර දෙනා කල්ලි ඉන්නකොට කිව්වා කිසිදාක කිසි කෙනෙක් කිසි කෙනෙක් නිසා බබලන්නේ නැහැ. කිසිදාක කිසි කෙනෙක් කෙනෙක් නිසා නින්දාවට ලක් වෙන්නේ නැහැ. ඔබ නින්දාවට ලක් කරනවා. ඔබ නිසාමයි. ඔබ බබලනවා. ඔබ නිසාමයි. කවදාක කාටවත් කරන්න බෑ. ඒ නිසා අපි අනුන්ට උදව් කරනවා කියලා කියන්නේ නිකන් මේ කිඹුල් කන්තු හැලිලා බොරුවක්. කරන්න බැරි දෙයක්. ඒක කරන්න පුළුවන් එකම දේ තමයි ඔබට ඔබ උදව් කරගනින්. එතකොට උදව් දෙද්ද වෙයි. ඒකයි පුත්‍රයන්ට මතක් කරේ. ඔබ ඔබේ ජාම බලාගනි. ඔබට කිසි කෙනෙක් ගොඩ ගන්නත් බෑ. ඔබ ගොඩ ගන්න වෙන කෙනෙකුටත් බෑ. පුළුවන් වෙන්නේ මොකද්ද ලෝකේ දිහා ඇති වෙන දේවල් පිළිබඳ මධ්‍යස්ථ හැඟීමෙන් බලලා මේ තමයි මගේ ප්‍රകൃතිය කියලා ප්‍රകൃතියට අවදි වෙන එකයි කරන්න තියෙන්නේ. ආනපන කියන්නේ මේ වගේ ගැඹුරෙන් සලකලා බලලා අවබෝධ කරගන්න දීපු කාරණා. ආනපන කොටු කරනකොට හිතේ තමයි කොටු වෙන්නේ. රූප ධර්ම කොටු කරනකොට කොටු වෙන්නේ හිත තමයි. මේ රූප ධර්ම වල දඬුවම් කරන්න යන්නේ. ඉන්නේ අහසොත්තු සේවික කුලියට ගත්ත හේවාවේ මරනවා වගේ වැඩක්. කොච්චර මරුවත් ඉවරයක් ගන්න. උන් අල්ලගන්නකොට ඊර කරලා කියන්නේ එකයි තියෙන්නේ. උතියාන ඔත්තු ගන්න ඕනේ. නැත්තරම දන්නේත් නැහැ. ඔතන කීයගේ රහසොත්තු සේවාවක වැඩ කරන බව අර රූප ධර්ම ගැන බලනකොට සමහරකට රූපේ කියන අප්‍රියතාවය කියන දැනෙනවා. කියන්නේ හිත නරක වෙච්ච වෙලාව. ඔන්න ඒකෝට හිත තේරුම් අරගන්න. දහල කාලා ගිහිල්ලා මොනව කරන්නේ ඒක? එහෙම නේද දැන් අපි ගත්තොත් දැන් රූපය ගැන බලනකොට මම සාමාන්‍ය මම හරියට දන්නේ මට හිතෙච්ච විදිහට රූපය ගැන හිතන සමානක් වෙලා දැන් මේ රූපේ මේ රූපේ වෙනසක් නෑ රූප රූපමයි කියලා. එහෙම හිතවල නෑ හරි අමුතු අප්‍රියතාවයක් කරන මේ ළඟ තියාගන්න බැරි තරමට අප්‍රියතාවයක් වෙන සමානක් කියලා ඒ කියන්නේ ඒ වෙලාවේ හිත ප්‍රිය தත්ත්වය අමතක කරලා අප්‍රිය தත්ත්වෙන් කරුණු දිහා බලන්න පටන් ගන්න. ඒකවල රූපේ තුලින් තමයි පිළිඹු කරන්නේ. රූප කෙරේ අප්‍රියාවක් ඇති වෙන්නේ. නමුත් හිත අප්‍රිය වෙලා වෙලා ඒ කියන්නේ අපේ හිතක් ඇවිල්ලා තියෙනවා කියන එකයි. එතකොට ඒකට ප්‍රිය කරන්න බෑ නැත්නම් කොහොම මේක ඉගෙන ගන්න? අප්‍රියත්වය එපාකපන ජීර ස්වභාවය එහෙම නැත්නම් අපේ නිබ්බිදාව ඥානයක් බවට පත් කරන්න නම් ද්වේෂයෙන් බල්ල බෑ ඒක දිහා. මට මේ යාසුන්ගේ තරහයි. මට පේන්න බෑ. ඒක මම දැනගන්න මේක මියාගේ දෝෂයක් නෙවෙයි මම මගේ හිතේ තියෙන දෙයක් මම මෙයාට ආරෝපණය කරනවා. ආරෝපණය කළේ මේ මිනිස්සේ අසත්මයි. ඒක දිහා බලනකොට උඹ මින්ට පස්සේ මලකට එන්න එපා කියලා මෙයා එළුවට මගේ හිතේ ද්වේෂය යන්නේ නැහැ මම නිසා කරන්න දෙන මෙයා එනකොට මට අමනාපයක් තියෙනවා. ඒක කියලා දැනගත්තත් නොදැනගත්තත් මට පුළුවන් නම් දැන් මම වැඩ කරන්නේ අමනාපයෙන් බව තේරුම් අරගන්න සම්බන්ධතාවයට හානියක් වෙන්නේ නැහැ. මගේ හිත ඕන දෙයක් මම ආගෙන බලා ගන්න පුළුවන් දෙයක් කියලා තේරෙනකොට ඇත්තටම සරබල ධාරිත්වයක් හිතට එන්නේ. සියල්ල මං විසින් මවන්නේ. මම අවලයි යාට දොස් කියන්නේ මම අවලයි මෙයාට මනාප වෙන්නේ ඒක දැනගන්න පුළුවන් නම් චුට්ටේ යන්තම් තේරෙන තීන පටන් අරගන්න තේරෙනවා ඉතින් මට බැලුම් කාලය මම කරන්නේ මම කෙලෙන්නේ මං නිසාමයි මේ කට්ටිය ඇවිල්ලා ඉතින් මගේ තියෙන අඩුපාඩුකම් පෙන්වලා දෙනවා කට්ටිය නිකන් කන්නාඩි දෙකක් වගේ ඉතින් මගේ හිතේ ස්වරූපෙ පෙන්වනවා ඉවැත්තෙන් බලන්න පටන් අරගත්තොත් භාවනාව විතර එහෙම නැත්නම් ප්‍රත්‍යක්ෂ අත්දැකීම විතර අපි යථාර්ථයට ඇත්ත ඇත්තට පෙන්නන වෙන කිසිම දෙයක් නැහැ. ඒ නිසා අනිත් හැම තැනම සද්ධා විස්තර කරලා තියෙනවා. අදින්න. නීරසකම බැලිල්ල තමයි වැඩිම නේද? නීරසකම බැලිල්ලදී තමයි වැඩිම ඥාණය පහළ වෙන්නේ. ඒ මොකද මේ ද්වේෂය ඥාණය අතර තද සම්බන්ධයක් තියෙනවා. අද ලෝකෙ මෙච්චර විද්‍යාව දිනලා තියෙන්නේ විද්‍යාව හොයන්නෙම මිනිස්සු එකවර විනාශ කරන ක්‍රමයක්. උතුම් ඥානයක් තියෙන. ඒකෙන් තමයි මේ අතුරුඵල වශයෙන් අනම්මනම් හම්බෙන්නේ. ඉතින් අපි කියන විද්‍යාත්මක නිෂ්පාදනය කියලා. ඒ අම්මලාගේ වැඩ උන් කරන්නේ උදේ ඉඳලා හැන්ද යනකම් ලැබ් එකට ලයිදගෙන මිනිස්සයා විනාශ කරන්න ක්‍රමවේදී තමයි. එතකොට එන අතුරුඵලයක් තමයි විද්‍යාව කියලා කියන්නේ. ඒ තරම්ම ද්වේෂය හරිම ඥානවන්තයි. මොලකාරය. නිසා ඌ ආවට පස්සේ උඹේකට බය නැවුණා ගන්න දීලා පොඩ්ඩක් බලහිනකොට තියෙන ලෝකේ තියෙන සම්පූර්ණ ඥාන ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ ඔගේ ගැල විද්‍යාවෙන් තමයි. ඒ නිසා ඒක තමයි තේරෙනවා නම් ਸਰබ බලධාර්තයේ මගේ මේ මං අද විඳින මේ මොහොතේ විඳින දේ 100ට 100ක්ම මගේමයි. කිසිම කෙනෙක් වින්කට වග කියන්නේ මට මේක දරන්න පුළුවන් මොකද මම ඇති කරගත්ත දෙයක් නේ. කියලා එන්න පටන් ගත්තා චිත්තක්ෂණේ පෙරන. චිත්තක්ෂණේ මේ පූර්ණත්වයකට එනවා. පිළිච්චගතයකට එනවා. අනේ ආවලට කිව්වොත් හරියයි. ආවල් දෙයියෝ පස්සේ කිව්වොත් හරියයි. ආවල් ඥානි ලැබුණොත් හරියයි කියලා නෑ. දැන් ලැබිලා තියෙන්නේ. දැන් මේ විඳගෙන ඉන්නේ ඒක තමයි. මොකද ඒක දුකක් වින්දට අපි චිත්ත tattයක් අවබෝධ කරගන්නවා. ඉතින් සෝභාවක අවබෝධ කරගන්න. ඒ නිසා ඇත්තටම මේ විපස්සනා වෙදී දුක්ඛමයි ගුරුවරයා වෙන්නේ. ද්වේෂයමයි ගුරුවරයා වෙන්නේ. ඉතින් හරියට කෙනෙක් ගේන ගතිය. ඒක හරි හි විහිළුවක්. ඒ විපස්සනා කාර්යෙන්ද නිකන් උරතලයක් තද වෙනවා. ඒක මොකෝ? අර තරහ පිළිබඳව මම පොතක් අරගෙන ආව ඕස්ට්‍රේලියාවේ ඉඳලා ඕස්ට්‍රේලියාවේ පස්සේ වඩ කරලා කෙනා ඒකේ ඒ මනස ලියලම තියෙනවා. ඇමරිකන් කාරය කියන්නේ අනේ මට ඊට පස්සේ තරහ පිළිබඳ තරහ නොවේවා. පටන් ගන්න එතන. පෙරවදන කියලා දෙන්නේ මට තරහ පිළිබඳ තරහ තරහ පිළිබඳ ආදරෙන් බලන්න පුළුවන් වුණාට පස්සේ තරහ නිකන් දේශේ ආපහම දේශේ මිනී කරද්දි කොහොමද දේශේන දේශ කරන්නේ? ද්වේෂයට ද්වේෂ කරන තාකල් ණයාගේ එක පෙනයක් අපෝ පෙන හතක් වෙනවා කියලා කතාවක් තියෙනවා. ද්වේෂයට ද්වේෂ කරුවොත් පෙන හතක් වෙනවා. ද්වේෂයට ප්‍රේම කරපුවාම ද්වේෂේ පත වෙනවා. එතෙන්ද තමන්ගේ පැත්තට විඳින්න ආත්ම තමයි තේරෙන පටන් අර ගන්නවා දීකට ද්වේෂය හෝ රාගය එන්නේ අර චිත්තගිරි වායු ධාතු වගේ අපි පොවන චේතනාව මත. ඉතින් ඒක දැක ගන්න නම් ද්වේෂය අල්පනා අපිට තේන්දි බලන්න එපා. ඊයේ වෙච්ච ද්වේෂයක හරි අනුගේ ද්වේෂයක් හරි බල බෑ. ආනේ තත්ත්වයට යන්න පටන් අරගත්තා තේනවා අපිට මේ හම්බෙලා තියෙන පරිේශනාකාරය අපිට හම්බෙලා මේ චිත් මේ මොකද්ද මේ ක්ෂණ සම්පත්තිය ඉතා ගන්න බෑ. ඒකේ නෑ ඇත්තටම මේ බුදුහාමුදුරුවෝ භාවනා කරන ලේසි දේවදත්ත ගාව බෑ. යේසුස් වහන්සේ හොඳ නෑ. සම්පූර්ණ මවාගත්ත දේවල් ඕන තැනක සමානයි. ඕනම තැනක සමානයි. භාවනා ජීවු කරගත්තාට පස්සේ නුපුරුදු නැති කෙනාට අමාරුයි. එයා ඉතින් ගැඹුරු නැත්තනකින් පටන් ගන්නවා. හොඳට විනඩ දන්න එක නම් කෙලින්ම ගැඹුරු දන්න මොදෙන් බන්නේ ප්‍රශ්න නැහැ. ඉන්ජා හරි මේ ලිංග ભેදයකින් වයස ભેදයකින් පැවිදි උපවිදි ભેදයකින් මොකකින් අතරව සම්පූර්ණ ටිකට් එක අතර දෙනවා බුදුහාමුදුරුවෝ. ඕන කෙනෙකුට ඕන දැනගෙන පටන් අර ගන්න පුළුවන්. ඊතර මේ කෙනෙකුගේ තියෙන පින් මහිමය මොනම ක්‍රමයකින්වත් මනින්න බෑ. ඒ පුද්ගලයා නරක වැඩ කරකට ඉන්න වෙලාවෙදිවත් මනින්න බෑ. හොඳ වැඩ කරන වෙලාවෙත් මනින්න බෑ. ඔතේ යට වැඩි හරිය තියෙන්නේ. ඔය මතු පිට වෙන්නේ පොඩ්ඩයි. ඒ පොඩි තමයි ඉගියක් පමණයි. ඒ නිසා මේ අද ලෝකෙට හිතා ගන්න බැරිලා තියෙනවා බුදුරජාණන්සේ මෙච්චර මානසික මනස මනසක තිබුණේ පූර්ණ හැකියාව කොහොමද පුබුදු කරගත්තේ? ඊට වැඩිය භයානක දේ තමයි ඇකිලිච්ච මනසක් ඇති වෙනාට මේ පණිවිඩ දීුවේ හිතගෙන අවබෝධයක් නැතුව හිතගෙන පටු වෙලා කොටු වෙලා මානසික රෝගී ඉන්න පිරිසකට එකෙකුට හරි මේක තොට පුළුවන් යකෝ කරපියකෝ කියලා හේතු ගන්නලා තා අපි නකමුත් ගන්න ඇවිල්ලා තියෙනවා. අපි වෙනකෝ තාම කරනවා. අපි අපි අහනන්ද අපි දන්නායින මිනිස්සුලා මම දැන් කතා කරලා කතා සොයන්නා කරලා ඔය කියන්නේ අපිට කියන්නේ අපි මොනවාගේ විදිහට අපි තව තණ්හාවේ ඉන්න විදිහට අපි කතා කරන ඔය තණ්හාව මෙහෙම තණ්හා පළවෙනිද කතා කරන්නේ තණ්හා අපි ඒතර කොච්චර ආඩම්බර වෙනවද කියන්නේ ඒක ඒක නිසා ඒක මේක බුදුසසුනන්සේගේ ගැම්මනේ අපිට කියන අපිට හීනකින්වත් හිතන්න එපයි කියලා මේ ප්‍රත්‍ය පිළිබඳ හෝ මේ ඥානය පිළිබඳ මගේ හැඟීමක් ගන්න එපයි. බුදුසසුනන්සේගේ අදිස්ථානයක් වැඩ කරන්නේ. ඉහිනි ඉස්ලාම්දාසේ බණ කියන්නේ හිතානේ බණ කිව්වේ ඉතින් මහා ප්‍රඥාලක විනාශයි. විනාශයි ලෝකේ ඉවරයි. ඔබ වහන්සේ දැන් මේ මේ ටික හරි මොලේ දෙන පිටුවර කිව්වේ නැත්තම්. මේ කිව්වට පස්සේ අල්ලගෙන කියන්නේ. ඒක තමයි මම නම් දකින්නේ ඔය මේ බුදුසසුනේ බුදු වෙච්ච එක නම් මට ඇති වැඩක් නැහැ. කායි කොණ්ඩඤ්ඤාමසුරණ දීපු පණිවිඩේ කොණ්ඩඤ්ඤාමසු මොනවක් කිරුවෙත් නැහැ. සාරිපුත්‍ර සාංශේ මොකල්ලන් සාංශේ දැනගත්තා පස්සේ පෙරහැරි වාසේ සම්බන්ධ වුණේ. මොනවක්ද නැගත්ත කතේ කරකෝ කරකෝ ගහන්න පටන් ගත්තා යහට මෙහාටයි. ඉතින් ඊට පස්සේ තමයි ආනන්ද සාංශේ වාර්තාගත කරේ. ඒ නිසා උත්තාන සම්පත්තිය බුදුහාමුදුරුවෝ ආරක්ක සම්පත්තිය තමයි මේකේ අපි අපි බුද්ධ විදින්නේ අද ඒක. ඉතින් ඒ නිසා අපි හිතා ගන්න ඕනේ අපි අතර තියෙන මේ පොඩි පොඩි වාද විවාද අතුකම් මේ අනම්මනන් දේවල් මොනවද මේ අල්ලගෙන නටන කොහෙද මේ ඉන්නේ මොකක් බලන්නද මේ කතා කරන්නේ අපි මේ හතරක් ඛණ්ඩක ඉඳගෙන නේද මේ මේ පුංචි මේ තෙල් කුණක් අල්ලගෙන මැරෙන්න කතා කරන්න කියලා බලනකොට මේ විච්ච මනස ආධිවා බුද්ධෝත්පාද කාලේ වටිනාකම එනකොට බුදු වුණා වගේ තේරෙනවා පින්න ගැම්මක් එන්නේ එනිසා ඔය බබුස්තන අනම්මනම් බැඳි ගණන් ගන්න යන්න එපා තියෙනවා නම් අම්මට තාත්තට ආදරයක් දැන්වත් තියෙනවා නම් ගබඩාවට හරි ආසාවක් එනයිද හිතා ගන්න ඕන්න කුණ ඔතනින් තමයි මේ කැවිල්ල කරකෙන්නේ ඕක නැතු යන්න ලෑස්ති න ะ වැඩේ හැද ධර්ම සුතරම් කියුවා විතරම් පිළිකලා ප්‍රකෝපකයන් මලසන කාලෙදී තමන් අකමැති විවිධාට ආවොල්සා ඒ චිත්තක්ෂණේ දෙකට දෙකට මුලුණා කියලා කියනවා. හතකට ඉඳලා තියෙනවා. හැබැයි දවස් හතේ නිකම්ම ගැලවිලා තියෙනවා. ඒකත් ලොකු දෙයක් නේ. ඒ කියන්නේ කවුරුත් උනේ මේ තොවිල් බලිතොවිල් කිරුවේ නැහැ. දුන්නා වදේ දුන්නා. ඇයි කාණි කිව්වද දෙකොතර මරලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි කරපුවාට එන දේ නම් මම කිසිම මම වැරද්දක් කරලා තියෙනවා. ඒකට කවුරු හරි මට ගැහුවට බෑ මට බුදුම සතුටක් ඇති වෙනවා. යකෝ මේ මිනිස්සු මෙහෙම කරන්නේ හොඳයි. අපායට ගිහලා ඕක කරන්න යන්න දෙන්නේ. දැන් මේ මේ අත්පන අපිට මේ පේන එකනේ. ඒ මනස බවුන කරගනීවා මට ද්වේෂ කරලා එයා යන්ත්‍රේ යන්ත්‍රෙන් ක්‍රියාත්මක වෙන්න ඕනේ ඒකට මම හරියම සතුටුයි වැරද්දක් කරලා ඉවරලා දඬුවම් ලැබෙනවද මං වැඳලා ඉල්ලනවා අනේ තියෙනවා නම් මාගල බෑ ඔයගොල්ලෝ දෙන්නේ නැහැ ඔයගොල්ලෝ තරම්ම කුහකයි එහෙම කරන්න එපා වැරද්දක් කරන ටක් ගාලා කියන්නේ මම පිළිගන්නේ නැති වෙන ඉඩ තියෙනවා ඒක මගේ දුර්ලභම වැරද්ද කිව්වට පස්සේ ඉතින් මන්ට නම් පේන්නේ ඒක විතරක් නෑ අපි මේ සම්බ්‍රක්‍මචාරින් ඉන්නවසල මොන බලවර්ධනේ තඹේක බලාපොරොත්තු වෙන්න බෑ. වැරද්ද වැරද්ද වශයෙන් අපි හරි වශයෙන් මිසක අතිශෝක්තිය නම් එපා. වැරද්දට හොඳ කියන්නත් එපා. හොඳට වැරද්ද කියන්නත් වැරද්ද බුම්බන්නත් එපා. හොඳ නගලා වෙන්නේ නැතිව. ඇති ඇති කියන්න ගෙතින් බුදුන් ඉන්නවා. අර වැරද්ද කිව්වට ආනන්ත එකක් වැරද්ද අහන්නේ නැති එක තියෙන කොච්චර නේද? පුතග්ජන වංශයේ තියෙනවා එක මන්දරේ ස්වරූපය තමයි විහිගායන හදනකම දරුවෝ කොච්චර හොඳ කෙනෙකුට වැරද්දක් කිව්වත් ඒ කෙනාගේ සතුරුකම 10 10ක් අනිවාර්යයෙන් නැති වෙනවා තියෙන මිතුරුකම 10 10ක් නැති වෙනවා. 10ක් වෙනවනේ සතුරු ඊට 50 පනිනවා. නෑ සාමාන්‍ය කෙනෙක් කොච්චර හොඳම කෙනෙක් ගන්න කොයි එකකට උනත් 150 පනිනවා. 50 ලෙවල් එකේ තියෙන්නේ මේ වෙලාවේ කියන ක්‍රමයේ කියන තැනයි වචන ටිකේ තමයි සෙට් එක තියෙන්නේ. නරදපින්න කොහොමද මිදව නැති වෙනවා. ඒක තමයි අමාරු පුදුරචාරණ ලොකු තාන කිව්වේ උඹේ තියෙන ලොකුම දක්ෂකම තමයි බගෑවයන්. කට්ටිය ළඟට බැගෑ වෙලා වැරදි ටික ඉල්ල ගන්න. රාහුල කුමාරට බුදුහාමුදුරුවෝ උත්සුක්ම දායාදේ තමයි එළියවටක් උදේ දාලා උඩට මට මේ තරම් ආවාද ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන කියලා බුදුහාමුදුරුවෝ ලොකුම දායාදේ පුතාට. මේ ශාපිත මතක තියාගෙන ඉන්න සම්බ්‍රක්මචාරින් වහන්සේලාගේ බොහෝම බයිරේ. ගෞරවයෙන් කටයුතු කරන ඒකත් මං කෙරේ යමක් කියන්න බලාපොරොත්තු වෙනවා නම් මොනම හේතුවක් නිසාවත් ඒක නොඇවිරේවා. ඒකට සම්පූර්ණ ඉඩ තියාගෙන ඉන්න පුළුවන්. අපි අවේලාවේ කියනකොට කේන් කියන්න පුළුවන් ඒකට කමන්නේ. ඒත් දොර ඇරලා තියාගෙන ඉන්න පුළුවන් නම් බුදුසන්සේ වැඩ කරන පිරිසක් අතර ඉඳ ලැබෙන එක වාසනාව. වැඩ කරන පිරිසක් අතර පිසු විහටත් එක නෙවෙයි. එහෙම වෙනකොට වයස ભેදයක් අනේ වෙන්නේ නැහැ. අපි විනාඩි 3ක් අතර කතා කරලා තියෙනවා. ඒක නිසා මේ